දැයි සිල් දනාරම තෙරුවන් සරණයි. තවත් අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි මර්වින්ට මතක් කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ඒ අතර වාරයේදී වෙන කාටරි සභාවට ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා අපි අවස්ථානුරූපව අවස්ථාව ලබා ගන්නයි කියලා කරුණාවෙන් මතක් කරමු. සැසිවාරය ආරම්භ කරන්න අපි ලිඛිත ප්‍රශ්න. දැන් ප්‍රශ්න තියෙනවා මේ ඊට වඩා කලින් ප්‍රශ්නය දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියු පරිදි සක්මනේදී හෝ පරියන්කේදී අපට ලැබෙන ඒ වික්ෂක්ෂය සිදුවන අවස්ථාවේ පූර්ණ සතියෙන් සිටියව අතීතයට නැති අනාගතයටත් නැති වර්තමානයේ සිත පවතීද? එසේනම් කිසිම අකුසලයක් සිතේ නොමැති බැවින් ඒ අවස්ථාවේදී බොහෝ පුණ්‍ය එකතු වන බවයි මගේ හැඟීම. එක සක්මනකදී පයසෙන්නේදී හා ගමනේදී කෝටි ගණනක් සිත් ඇතිවන බැවින් එම අවස්ථාවේදී ඇතිවන සිත් ගණන නොහැක කියා නොහැකි තරම්ය. මා මේ ඉදිරිපත් කරන කරුණේ සත්‍යයක් ඇතිද? පහදා දෙන්නේ නම් මැනවි. තවද මෙම වැඩමුළුවේ අවසානයේ යම් ප්‍රාර්ථනාවක් කළහොත් හොඳ දෙයන්න තවත් අදහසක් කි. මේ ගැනද බෝවන්සේගේ අදහස ලැබුණොත් මැනවි එළුවන් සාරණයි. මේක සාමාන්‍යයෙන් සරුවචාන්සේ පෙළලා දීලා තියෙන්නේ මහමූදක වැටිලා පීනන කෙනෙකුට ඉමක් තරක් නැතුව පීනකට හම්බෙට පුංචි දූපතක් වායි කියලා. මේ වර්තමාන චිත්තක්ෂණී තියාට ඒ වෙලාවේ පොඩ්ඩක් අර වේලිලා ඉඳ පුළුවන් මිනිමෝරුන්ගේ එහෙම නැත්නම් බරපතල මාළුන්ගේ බේරිලා ඉන්න පුළුවන් ඒ වගේ තමන්ගේ දූපත හදාගන්නයි කියලා තියෙනවා මේ මහමුහුද මැද එහෙම නැති හැම වෙලාවකම අපි රළපතරට අහුවෙලා තෙමිලා කොයි වෙලාවෙ ඒ බරපතල මිනි මෝරෙකුට අහු වෙද කියන්න බෑ. ඒ නිසා මේ ලැබිච්ච චිත්තක්ෂණයේ වටිනාකම පින් අතින් පැත්තට බලනවට වැඩිය පව් සිද්ධ නොකිරීම අතින් බලන එක තමයි මේ විපස්සනාවෙන් කරන වැඩේ. ඉන් පිට ගත කරන ඒ කියන්නේ චිත්තක්ෂණයෙන් පිට ගත කරන හැම වෙලාවකම මොකක් හරි සංස්කාර රැස්වීමක් සිද්ධ වෙනවා කර්ම රැස්වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒවට කියවන්න වෙනවා. ඒක නිසා ඒ සා විශාල නරක ඇබ්බැහියක ඉන්න හිත මේ බුදුහාමුදුරගේ උපදේශ නිසා එකපාරටම හොඳ තැනකට ගන්න පුළුවන් චේතනා නැති තැනකට ඉතින් එතකොට ඒකේ ගත කරන්න නම් අතීත නාගත දෙක අනිවාර්යයෙන්ම අමතක කරන්න ඕනේ කවදාකවත් ඒ දෙකේ ලේස මාත්‍රයක්වත් තියෙනවා නම් වර්තමානයේ ඉන්න බෑ ඉතින් ඒක නිසා ඒ වර්තමානයේ ගත කරන චිත්තක්ෂණේ විතරයි අපිට ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්. අනික හැම වෙලාවක අපි ඉන්නේ හීනක. එහෙම නැත්නම් ආංශික ජීවත් වීම, අංග සම්පූර්ණ ජීවත් වීමක නෙවෙයි. අපි ඉන්නේ යටි පහුගේ අතීතයක පශ්චාත්තාප වෙවි. එහෙම නැත්නම් අනාගත සැලසුමක ආපුණිත හීනක සැලසුම් හදා හදා නැත්නම් වෙන කෙනෙක් ගැන හිත හිතා නැත්නම් වෙන දෙයක් ගැන හිත හිතා. ඒ තේරම දේවල් අස්වාභාවික දේවල් එහෙම නැත්නම් මනාකොට පිහිටි නැති දේවල්. ඉතින් ඒ නිසා ඒව හදන හැම සැලසුමක්ම නිකන් ආහදේ මාලිගා හැදුවා. ඒක සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ ලැබිච්ච චිත්තක්ෂණයේ ඉක්මවනවා කියලා. ඒ නිසා අපි ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ කනෝ වේමා උපච්චගා. මට මේ ලැබිච්ච චිත්තක්ෂණේ අනේමා වික්ම නොයාවා. ඉතින් ඉක්මවීම සඳහා අපිට මොනතරම් වකියුතුකම් තිබුණත් පාඩුව විඳින්න වෙන්නේ Taman තනියම. ඒ නිසා අනිකුත් යුතුකම් ඔක්කොම පිටියේදී මේ Taman කෙරේ අනුකම්පාව තියෙන එක නම් මේ චිත්තක්ෂණේ උපයන්න දන්නවනම් ඒකට තදංග නිබ්බුති කියන වචනේ පාවිච්චි කරනවා ඒ චිත්තක්ෂණේ නිවන. තදංග වශයෙන් ලැබිච්ච නිවන. ඒකට ඒ කෙනාට ඒක හඳුනා දුන්නාට පස්සේ මේ වගේ වැඩමුළුවකදී එයාගේ තියෙන පූර්ණ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා ඊට තියෙන්නේ මේක තව චිත්තක්ෂණයකට තව චිත්තක්ෂණයකට පවත්තන එක. ඒකේ වගකීම කාටවත් දෙන්න බෑ. චිත්තක්ෂණයක තියෙන වටිනාකම එළඹ වාසය කිරීම කරලා දෙන එක බුදුහාමුදුරන්ට වගකීමක් තියෙනවා. කල්යාණ මිත්‍රෙන්ගේ වගකීමක් තියෙනවා. නමුත් දුන්නට පස්සේ ඒක දිගට ආරක්ෂා කරගන්න එක පවත්තන එක තන්නේ කරම තමන්ගේ පුද්ගලික නැත්නම් සාමාන්‍ය බුද්ධියට හිමි වෙනවා. ඒ වගේම ඒකට දැනගත යුතු කාරණාවක් තමයි ඒ සඳහා සාමාන්‍ය බුද්ධිය අපි සියල්ලන්ටම සමානව තියෙනවා. කිසිම කෙනෙකුගේ අඩුපාඩුවක් නැහැ. ඒ ලබාගත් චිත්තක්ෂණය තව චිත්තක්ෂණයට පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ක්‍රමවේද සාමාන්‍ය බුද්ධිය අතින් අපේ කිසිම වෙනසක් කාටවත් කියන්න බෑ මට අසවල් කාරණාව නිසා ඒක පවත්වාගෙන යන්න බෑ කියලා. එහෙම දෙයක් නැහැ. ඒක නිසා අපිට චිත්තක්ෂණේ ආඳුනගත්තේ නැති කෙනාට වැඩිය ඒ ක්ෂණ මාත්‍රය ක්ෂණ සම්පatti උපයාගත්ත කෙනාට අට වැඩිය ලොකු වගකීමක් තියෙනවා. ඉසගිනි ගත්ත කෙනෙක් වගේ නැත්නම් ඉසගිනි ගත්ත කෙනෙක් ඒක නිවනටත් වැඩිය මේ චිත්තක්ෂණයේ නඩත්තු කරන්න උනන්දු වෙන්න ඕනේ. ඒ නිසා භාවනා කරන්න කරන්න කරන්න කරන්න තමන්ගේ සාධනේ වගවීම වගකීම එන්නෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. උත්සන්න ආසන්න වෙන්න පටන් අර ගන්නවා. අනිකුත් සියලුම වගකීම් වගකීම් වලට වැඩිය මේ චිත්තක්ෂණ ඉපීම. ඒක නිසා ඒක සති මාත්‍රාව වශයෙන් ක්ෂණ මාත්‍රේ වශයෙන් උපේලා ඊට පස්සේ ඒක ටිකක් වෙලා ඒක පවත්තන් ඉගෙනගෙන ඊට පස්සේ ඒකේ වටිනකම තේරුම් අරගෙන මේ චිත්තක්ෂණය තමන්ගේ හැබෑනි වහන බවටපත් වෙච්ච හිතක් ගැන හිතන්න. ඒක තමයි මගේ හැබෑනි වහන. ඒකෙන් පිට ඉති රූප බලන්න යනවා, සද්ධාහන් යනවා. ඒක පටලැවිලි, ඒව අතපසු වීම. ඒක අස්වාභාවික දේ මම ඉන්නේ නිතරම මේ වර්තමාන මොහොතේ නම් ඒක තමයි ආර්ය ලෝකය කියලා කියන්නේ. ආර්යනාථලගේ ලෝකේ වෙලා තියෙන්නේ නිතරම ඉන්නේ මේ එළඹ සිටි මොහොතේ වරින් වර හිට ගිහිල්ලා එන එකෙන් තමයි දැනගන්නේ සාපේක්ෂව මම ඉන්නේ වර්තමානයේ කියලා. වර්තමානයේ 100 100ක්ම ගත කිරීම තමයි පරිණිරවාණිත සිද්ධ වෙන්නේ. එතකොට ආපහු යෑමක් නැහැ. එයාට සංසන්දනාත්මක වටිනාකමක් නැහැ. නමුත් ආර්ය ලෝකයේ තියෙන වරින් වර අතපසු වීමකට ලක් වෙනවා. ලක් වෙච්ච ගමන් දැනගන්නවා. වර්තමාන චිත්තක්ෂණයේ තියෙන වටිනාකම. මේ දෙක අතර සාපේක්ෂතාවයේ වර්තමාන චිත්තක්ෂණය හැබෑ නිවහන බවට පත් වෙනවා. නිතර වාසය කරන තැන බවට පත් වෙනවා. වරින් වර සම්මත ලෝකයට ගිහිල්ලා වරින් වර ඒ චේතනා ලෝකයට ගිහිල්ලා ආපහු එන එක තියෙනවා. ඒ ඒක 100 100ක් නැති එකක් නෙවෙයි මේ කතා කරන්නේ. 100 100ක් නැති එක තමයි පරිණිරවාණය කියන්නේ. නිර්වාණය කියලා කියන්නේ මේ උපේන මේ අතනින් මෙතින් උපය ගන්න චිත්තක්ෂණය බහුලීගත කරලා එදිනදා ජීවිතේ බවට හැබෑ නිවහන බවටපත් කිරීමයි. ඉතින් ඒක තියෙද්දි තවත් වෙනත් ප්‍රාර්ථනා නැහැ. ඊට වැඩිය මේ අහවල දෙය ලැබේවා කියලා මේ චිත්තක්ෂණයේ උපේපු දක්ෂකම නිසා මට රත්තරන් ලැබේවා, රිදී ලැබේවා, ලාභ තත්කාර ලැබේවා කියලා මේට වැඩිය පතන්න දෙයක් නැහැ. ඒක නිසා ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන අපි කක්කතවත්. එහෙම ප්‍රාර්ථනාවක්ම කක්කාවක්. මොකද මේක ප්‍රාර්ථනාවෙන් ලබා ගන්න බෑ. මේ චිත්තක්ෂණේ ප්‍රාර්ථනාවෙන් ලබා ගන්න බෑ. ඒක උතන්තියෙම ලබන්න ඕනේ. ඒක ලැබුණාට පස්සේ ඒකේ ආනිසංස නිසා මට මේක ලැබේවයි කියලා හිතනවනම් ඒ තවත් කෙලෙසයක් තමයි. ඒ නිසා නකෝපනේතම් භික්කවේ ඉච්ඡේව පත්තබ්බං කියලා බුදුජානකසේ සඳහන් කරලා තිනවා මහන්නේ කිසිම දෙයක් ප්‍රාර්ථනා පමණින් ලැබෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය පින තියෙන්න ඕනේ. පින තියෙනවනම් ප්‍රාර්ථනා නොකලත් වැඩේ වෙනවා. මේ වර්තමාන චිත්තක්ෂණේ හරියටම තේරුම් ගත් එක නදානවා. මනුෂ්‍ය ජීවිතේ උපරිම ප්‍රාර්ථනා ඉෂ්ට වීම තමයි වර්තමාන චිත්තක්ෂණය කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නය පින්වත් ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී කියුණා සංස්කාරයෙන් සකස් වන දේ අනුව විඥාණයෙන් නාම රූප හදනවා කියලා. මෙය කෙසේද ස්ටිල් බර්ත් සිටුේෂන් එකකට ඇප්ලයි වෙන්නේ. දරුවා ඉපදෙනකොට මැරිලා නිසා විඥානය ශරීරයට ඇතුළු වෙන්නේ නැත්නම් එසේ නැතිනම් ඇතුළු විඥානය ශරීරයෙන් පිට වුණා. මේ ගැන විග්‍රහයක් කරන්නේ ඉතින් මේකෙදි මේකට දරුවෙක් කියලා කියන්නේ ස්ටිල් බර්ත් එකට. ඒක නිකන් මේ මස්ත දැල්ලක් විතරයි. වැදෑමහ වගේම එකක්. ඉතින් ඒක මහා නිදාන සූත්‍රයේදී සර්වචනසේ සඳහන් කරනවා විඥානයක් මෞකසකට බැසගෙන නැවත විඥානයේ මෞකසින් නිකුත් වුනොත් ඒ කලලේ වැඩිමක් සිදු වෙයිද කියලා. ඒතර අරසංශ කරන වැඩෙන්නේ නැහැ කියලා. ඒ නිසා මෞකසේ ඉඳද්දිමත් විඥානයක් ඇවිල්ලා ඒ කලලිය ප්‍රාණවත් කරලා ආය විඥානය නිරුද්ධ වෙන්න පුළුවන්. උප්පත්ති වෙලාවෙත් විඥානය නිරුද්ධ වෙන්න පුළුවන්. ඒ පිළිලා චිත්තක්ෂණික විඥානය නිරුද්ධ වෙන්න පුළුවන්. අවුරුදු 10න් 20න් 30න් 40න් 50න් ඕන වෙලාවක විඥාන නිරුද්ධ වෙන්න පුළුවන්. නිරුද්ධ වෙච්ච වෙලාව ඉඳලා ඒකේ නාම රූප වර්ධනය එතරම් නතර වෙනවා. ඒක නිසා ඒක ඒක නාම රූපෙටයි නාම රූපේ වගකීමක් හිතකමක් ඉස්ස වීමක් නෙවෙයි තියෙන්නේ. විඥානේ බැසගත්තට පස්සේ නාම රූප වර්ධනයක් සිද්ධ වෙනවා. නැත්තම් නාම රූපේ නාම රූපයක් බවට යෝජනා ඉස්තර වෙනවා. ඊට පස්සේ වර්ධනයක් තියෙනවා. විඥානේ කොයි වෙලාවෙකින් ගැලවෙයිද කියන එක කියන්න බෑ. ඒක මේ සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප කියන සම්බන්ධීකරණයට නෙවෙයි සරුවචනාංශයේ නිදර්ශනයක් වශයෙන් ගෙනහැර පාන්නේ මේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය කියන එකට මේ විඥානයයි ප්‍රධාන වෙන්නේ. විඥානයේ ගිහිල්ලා läගගත්තොත් ඒක නාම රූපයක්. ඒ නාම රූපය පුද්ගලයෙක් සතෙක් ආත්මයක් ජීවිතයක් වඩපත් වෙනවා. විඥානේ බැසගත්තේ නැත්නම් ඒ නාම රූපේ එතරම් වර්ධනය ව්‍යාප්ත භාවේ නැති වෙලා යනවා. ඒ නිසා මේ ප්‍රශ්න තා ටිකක් පිරිසුදු කරලා අහනවනම් Eh, අපිට මේක සාකච්ඡාවට ගන්න පුළුවන් නැත්නම් මම මේ නිදෙන නිදර්ශනයයි අහලා තියෙන ප්‍රශ්නේ අතර එච්චර සමීප සම්බන්ධකමක් මට පේන්නේ නැහැ. ඉතින් අපි යන් ඉස්සරහට. දෙවෙනි ප්‍රශ්නේ ගෝහන්සේ ඊයේ ප්‍රකාශ කළා 6 4 නොදන්නා කුඩා දරුවන් ගැන. මෙතන මෙයට ආගමික පදනමක් තිබේ. දරුවන් සරණයි. ඒ පොඩි එකෙන් තමයි අහලා දැනගන්නේ. ලොකු ලොකු මනස කක්ක වෙලා තියෙන්නේ. මොන්නම දෙයක් කල්පනාවක් නැහැ. ඒ නිසා ආයතර දන්නේ නැති එකෙන් අහන්න මේ ආගම කියන්නේ කුණු වර්ගයක් නෙවෙයිද කියලා. ආගම කියන්නේ මනුෂ්‍යයා විසින් ඩෝප් වෙච්චම ඩෝප් වෙනවා කියලා කියන්නේ. ඩෝප් එකක් විතරයි. ඒක අත්‍යවශ්‍ය නැහැ මනුෂ්‍ය ජීවිතයකට. ඒක අවශ්‍ය කරලා තියෙන්නේ සෙක්ටේරියන්සම් වලට බෙදී බෙදී ගන්න රණ්ඩු කරන්න ඊර්ෂ්‍යා ප්‍රෝධමාන කරන්න විතරයි ආගමක් ඕනලා තියෙන්නේ. නැත්තම් ආගමක් අවශ්‍ය කරන්න ඒ ඒ පදනමේට කරන තමයි කාල් මාක්ස් තුමා මේ ආගම කියලා කියන්නේ අබින් කියලා කිව්වේ. ඒකට ගාපු ගමම මත් වෙනවා. ඉද මේව සත්‍යම් මොකමඤ්ඤම්. මේමයි සත්‍ය අරක බොරුයි කියන්නේ. බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා කොයිම කෙනෙක් හරි මේමයි සත්‍ය අනික බොරුයි කියනවනම් ඒ මනස ඇසුරු කරන්නවත් එපා අසත්පුරුෂයෙක්. අසත් ධර්මයක්. ඒක තමයි ලොක්කුම මෝඩකම කියලා. ඉතින් ඒක නිසා පොඩි දරුවෙක්ගෙන් ඇහුවොත් පොඩි දරුවෙක් කියයි ප්‍රශ්න තියෙනකොට ඕක ඒත්තු ගන්න ගන්න තරම් ඔගේ ඔළුව නරක් වෙලා නැහැ. ඒක ප්‍රශ්නලා තියෙන්නේ. අපේ ප්‍රශ්න තේරුම් ගන්න තරම් ඔගේ ඔළුව නරක් වෙලා නැහැ තාම. ඌට ඕනේ අම්මගේ තනේ විතරයි. කරා බුදියෝ ඌට ආගම ඕනේ ඒකයි යෝජලිය ඉන්නේ. ඒක හෝ ඒකි මොකක්. ඕක ඔළුවට දාගත්ත ගම ආගම දාගත්ත ගම සෙක්කේන්ස. නිකාය ભેද ආගම් ભેද ಜಾති ભેද මේක පොලිටිෂියන් කෙනෙකුට මේක නැතුව රටක් පාලනය කරන්න බෑ. ඒ නිසා දේශපාලනට අත්‍යවශ්‍ය දේ තමයි ආගම. ඒගොල්ල ආගමක් දාලා දැන් ඇමරිකාව මොකද කරන්නේ? ආගම ඇතුළේ දෙකට කරලා ගහගන්න. ගහගත්තට පස්සේ ඌට ඕන වෙලා ගිහින් අල්ලතයි අල්ලතයි. Split and rule. ඒ නිසා ආගම මට මතකයි මම 1979 විතර වගේ ඔය ගැටප ගිය වෙලාවක මේ බෝගට ප්‍රේමවත් මහත්තයා දේශනයක් දෙනවා. මම ධම්මික හමුදුත් එක්ක හිටියේ. එතකොට මේ බටේ රටකින් ගිය ඒ කියන්නේ මොබයිල් යුනිවර්සිටි එක. ඇවිදින යුනිවර්සිටි එකට ටෝක් එකක් දෙන්නයි මේ මහත්තයා. එතකොට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ සභාපති වශයෙන් තමයි පෙනීතියේ බෝකට ප්‍රවණත මහත්තයා කිව්වා. ඔයගොල්ලෝ වගේ කට්ටිය ලංකාවට ආවට පස්සේ දකින්න පුළුවන් වෙන්නේ බුද්ධාගම විතරයි බුද්ධ ධර්මය දකින්න බෑ. අපේන්න තියෙන ජනප්‍රිය බුද්ධාගම විතරයි. ඒකේ බුද්ධ ධර්මේ නැහැ. බුද්ධ ධර්මයේ දකින්න නම් ඔය මේ ඇවිදයිද කරන්න බෑ ඒක වෙනම කරන්න ඕනේ. ඔය දකින්නේ බුද්ධ ධර්ම විතරයි. ඉතින් මට නිකම් පහුවේ පියෙන් නමලා එන්න වගේ දැන් ඉතින් මම ඒකල බුද්ධ ධර්ම ක්‍රීඩයක් තිබුණ කෙනෙක් කියලා. ඉතින් මං හිතුවා මේ අපේ මිනිහෙක් මේ අපිම සෞත්තු කරලා කතා කරනවා කියලා. ඇයි මේ ආගමයි ධර්මයි දෙක වෙන් කරන්නේ? යා කිව්වා කවදාකවත් ඔය ඇවිදින සංචාරකයෙකුට ධර්මය දකින්න බෑ ආගම විතරයි දකින්නේ. ඒක ජනප්‍රිය ආගම විතරයි. ඒක තමයි 99.99ක් තියෙන්නේ. ධර්මයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. එනිසා ඒකට වෙනම ප්‍රයත්නයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ ආගමෙන් ධර්මයෙන් වෙන් කරලා ධර්මයේ දකින්න. ඉතින් ඒක අපිට ගොඩක් සාකච්ඡාවක් වුණා. මොකද්ද මේ මහත්ෙක් මේ කියන්න හදන්නේ? ඇයි අපිට මේක තේරුම් ගන්න බැරි? මොකද අපි ප්‍රශ්නදී අබලන්නේ ආගම හරහා. කවදාකවත් බලවට තේරෙන්නේ ඒ දේ පොඩි දරුවට තාම වෙලා නැහැ. පොඩි දරුවට තාම ආගමක් හැඟීමක් ගන්න බෑ. එයා ඉන්නේ ඒව තරම පිවිතුරු මනසක. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා යාට බුද්ධිය නෑ, යා ඒක දන්නේ නෑ. පොඩි එකාට තර්කෙන් ඔප්පු කරගන්න විදිහක් නෑ මම කෙලිසිලා නෑ කියලා. තාම කක්ක ගෑවිලා නෑනේ. කක්ක ගෑවුනාට පස්සේ තමයි ඒක පිසිදුකම තේරෙන්නේ. ඊට පස්සේ කක්කා විතරයි. ඊට පස්සේ ආයේ අරක අර පිරිසුදුකම තේරුම් ගන්නත් බෑ. මොකද අපිට ඉක්මනට වැඩෙන්නේ නෝනේ ඉක්මනට ඕන කරලා තියෙන්නේ ළමා වයස පහු කරලා ඒ ලොකු ලොකු දේවල් අල්ලා ගන්න අල්ලන්න අල්ලන්න වෙන්නේ මොකද්ද අර පිවිතුරුකම අර පටන් ගන්න එක නැති වෙනවා ඒ නිසා වෙස්ට් එක දැන් නම් ඒක ටිකක් වෙනස් වෙලා තියෙන්නේ භාවනාව කියලා කියන්නේ going back to the child psychology කියලා තමයි කියන්නේ භාවනා කරලා අපි නැවතත් අර ළමා මානසිකත්වයට යන්න නික්ලේශී තැනට යන්න ප්‍රයිමෝඩියල් ෆෝම් එකට යන්න එහෙම නැත්නම් අන් කන්ඩිෂන් තත්ත්වයට යන්න කියන්නේ යන්න පුළුවන් ඒ යන්න යන්න මේ මනුස්සයා තිරියන් වෙන්න පටන් ගන්නවා. වර්තමාන මොහොතේ ඉන්න හැම වෙලාවකම තිරියන් වෙනවා. වර්තමාන මොහොත නැති හැම වෙලාවෙම නාකිය. ඒකත් මේ සීග්‍රේ නාකිය. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ අස්මි මාන්‍ය යන කුමක්දයි පහදා දෙන්නේ? ඒ විෂයාකාර සත්‍යය නිත්‍යයෙන් වෙනස් වන්නේ කෙසේද? ඒ වර්තමානයි. ඒ කියන්නේ මම වෙමි කියන එක කොයි දේ කරන්නත් ඉස්සලා අපි මේ මොන දෙයක් අනින්දත් ඉස්සලා මූලික කුණ්‍ය ගහලා ඒ කුණ්‍යට සාපේක්ෂව තමයි හැමදේම අනින්නේ. කාලය මැන්නත්, දේශේ මැන්නත් මෙතන මම වෙමි කියලා හිතලා මට සාපේක්ෂව තමයි අන්ත ඔක්කොම අනින්නේ. අනේ මූලික කුණ්‍යට අස්මිවාන කියලා කියනවා. ඊට පස්සේ ඒක යම්තාක් වැරදිද ඒ නිසා ඒකට සාපේක්ෂවමයින හැමදේම වැරදිද මම වෙමි කියලා ගන්න ඒ වැරදි මානෙ නිසා වැරදි දෘෂ්ටිය නිසා ඒක නිට්යයි සුඛයි සුබයි කියලා කරන හැම සමීකරණයක්ම හැම කටයුත්තක්ම වැරදිනවා. ඒ නිසා විෂයාකාරණය. ඉතින් මිත්‍යා දෘෂ්ටි ගොඩක් ආකාරවලට පෙන්වන්න පුළුවන්. ඒක නිසා මේ මම නෑ කියලා පටන් ගන්නත් බෑ මේ කතාව. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ මම ඉන්නවයි කියලා අරගෙන ඒක ඔප්පු කරන්න බලන්න. අනේ එදාට තේරෙන ඔප්පු කරන්න බෑ කියලා. ඒ නිසා අපි ඉස්සල්ලාම මේ මම ඊතර වාඩි වෙලා ඉන්නවයි කියලා මම දැන් මෙතන කියන එක 100 100ක්ම අධ්‍යයනයට ලක් කරනවා. අවධානයට ලක් කරනවා. සතියට ලක් කරනවා. සමාධියට ලක් කරලා බලන්න මොකද්ද මේකේ තියෙන්නේ කියලා. මම දැන් මෙතන කියන එක තියෙනවා මම මේක අල්ල ගන්නවා මම මේකට එළඹෙනවා මම මේකට සතිමත් වෙනවා මම මේකට අප්‍රමාද වෙනවයි කියන එක තමයි අපි ඉස්සල්ලාම පටන් ගන්න. ඒකට බලන්න මොනවද අහුවෙන්නේ කියලා. මේ මම දැන් මෙතන කියන එකේ මොකක්ද අන්තිමට මොකක්ද අපිට ඉතුරු වෙන්නේ කියලා. ඉතුරු වෙන්නේ මම මෙහෙම ප්‍රශ්න අහන්නම්. කාට හරි පුළුවන්ද අර පළවෙනි ප්‍රශ්න අගලා තියෙන විදිහට සක්මනේදී හෝ පරියන්කේදී හෝ මම දැන් මෙතන කියන එක සාක්ෂාත් වුණා කියලා හිතන්නකෝ. එතනදී මං අත්දකින්නේ මොකද්ද කියලා කියන්න පුළුවන් බලන්න කාට හරි. කතා අපි ගොළු වෙනවා. කාට හරි පුළුවන්ද මම දැන් මෙතන කියන තැනට හිත ආවට පස්සේ මම අත්දකින්නේ මොකද්ද කියලා කියන්න. නැත්නම් මම දැන් මෙතන කියන අත්දැකීම හෙලි කරන්න බලන්න. මොනම භාෂාවෙන්වත් මොනම ව්‍යාකරණයක් කොහොමඩක්වත් බෑ. කවුරුත් කැමතිද මම දැන් මෙතන කියන එක මම අත්දකින්නේ මෙහෙමයි කියලා හෙලි කරන්නේ. මේ හෙලි කරන්න බෑ කියන්නේ මේ දෙයක් අත්දකින්න බෑ කියලා තර්කයක් කරන්න පුළුවන්. මට ඒක හෙලි කරන්න බෑ. ඒ නිසා එහෙම අත්දැකීමක් නැහැ කියලා කියන්නත් බෑ. අත්දැකීමක් තියෙනවා. නමුත් ඒ අත්දැකීම හෙලි කරන්න බෑ. මේකයි ගැඹුර තියෙන්නේ. සත්‍ය ධර්මයේ ගැඹුර, ධර්මයේ ගැඹුර සත්‍ය කවදාකවත් කතා කරන්න බෑ. කතා කරන හැම එකක්ම සම්පප්පලාපයක්. කතා කියලුවොත් බොරුවක් විතරයි කතා ප්‍රකාශ කරන්න පුළුවන් හැමදේම බොරුව. එක්සෙන්ට්‍රික්. ඒක මත ඉඳලා පටන් ගන්න හැම ඥානයක්ම ලෞකික ඥාන සියල්ලම මානවයට සහ Tamanට හානිය පිණිස හිතිනවා. පුළුවන් නම් මේ Taman අත්දකින මේ වර්තමාන මොහොත කෙනෙක් හෙලි කරන්න බලන්න හැබැයි හිතා ගන්න පුළුවන් මේ අනික් මනුස්සයත් එතෙන්ද ගිහිල්ලා තියෙනවා කියලා අත්දැකීම ටෙලිපතික් අල්ලන්න පුළුවන් නමුත් ප්‍රකාශ කරන්න බෑ. ඒක නිසා සර්වචනසේ දේශනා කරනවා. අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මින් පතිත්තිතා අක්කේයස්මින් අපරිඥාතං මාරදේයන්ති මච්චුනෝ. ප්‍රකාශ කළ හැක්කේ මනුස්සයා රඳා පවතිලා තියෙන්නේ. ඒ සංඥාවෙ ඉන්න මනුස්සයා ඒක බදාගෙන ජීවත් වෙනවා ඒකේ බදාන ඉන්න තාක්කල් ඌ මායයට යටයි. අක්ඛාත කියලා කියන ප්‍රකාශ කරනවා කිව හැකි වචනයට දැමිය හැකි අක්ඛේය සංඤිනෝ සත්තා අපේ මුළු සංඥාම තියෙන ප්‍රකාශ කළ හැකි දේ අක්ඛේයස්මි බතිදසා ඒකේ තමයි අපි පිහිටලා තියෙන්නේ ඒ තාක්කල් මේ මනුස්සයා මායාවේ මාර රාජ්‍ය ජීවත් වෙන්නේ සත්‍ය කදා ප්‍රකාශ කරන්න බෑ ඒක සෙන් බුද්ධ ධර්මයෙන් කියනවා the thing that can be explained is never the eternal tao කියලා ටාවිසම් කියලා කියන්නේ මේ තතතාවය වගේ එකක්. ප්‍රකාශ කළ හැක කවදාකවත් සනාතන තාවයක නෙවෙයි. සනාතන ටාවෝ කියන එක ප්‍රකාශ කරන්න බෑ. ඒක නිසා ඒ සංඥාව අපි හැදිලා තියෙන ප්‍රකාශ කළ හැක්කේ. ඒ සංඥා ඒකාන්තෙම විපල්ලාසයක්. ඒ නිසා ඒක එන්නේ මේ මම කියන කුඤ්ඤ ගහගෙන තමයි. ඒ මම කියන කුඤ්ඤේ ප්‍රකාශ කළ හැකි කොටස අල්ලගෙන තමයි අපි මේ මම ගෑණියක් මම පිරිමියෙක් මම දියුණු කෙනෙක් මම නොදියුණු කෙනෙක් කියලා මේ හදාගෙන තියෙන මනෝ විකාරයේ එහෙම නැත්නම් මේ වීදුරු මාලිගාව කැඩිච්ච දවසේ ඒ මනුස්සයා අඬන්නේ එහෙම දෙයක් තියනවා කියන පටලවිල්ල ඉන්න තාක්කල් තමයි. මැරෙන්න ඉස්සෙල්ලා එහෙම දෙයක් නෑ. ඒක නිකන් බොරු සබම්බුලක් විතරයි. ඒක හීනයක් විතරයි. ඒක මායාවක් විතරයි. ඒක මිනිගක් විතරයි කියලා දන්නවනම් ඒක කැඩුනයි කියලා නැතුනයි කියලා හඳන්න දෙයක් නෑ. ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලා මේකේ තියෙන පුස් බව, මේකේ තියෙන හිස් බව, මේකේ තියෙන ලීලාව, මේකේ තියෙන හීන ස්වප්න ස්වરૂපය, මේකේ තියෙන මිරිඟු ස්වરૂපය දකින්න එක තමයි අස්විමාන අස්මිමානේ දැක ගැනීමේ ව්‍යාපෘති අපි මේ කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඒක තර්කෙන් හරි දර්ශනෙන් හරි අමාරුයි අල්ලන්න. ඒ නිසා අපි බුදුජානනාච අපට දීලා තියෙන්නේ ඒක have an hypothesis and disprove it. ඒකනේ අපි සාමාන්‍ය රිසර්ච් වල කරන්නේ දෙකයි. ඉතල හයිපොතීසිස් එකක් දාගන්නවා. null hypothesis එක disprove කරනවා. ඒක තමයි ඔය බුදුජානනාංශයේ ඒක තමයි ඔය টপ ක්ලාස් සයන්ස් වල අද කරන්නේ. null hypothesis අද මම එක්ක ඉන්නවයි කියලා. ඊට කියන එනම් පාට කියපන්. දිග කොච්චරද කියපන්. පළ කොච්චරද කියපන්. අත්දැකීම කියපන්. අපි කතා කරන භාෂාවට දාන්න බලන්න. ස්පෙල් බව. ගොළු වෙලා යනවා. මේ දැන් මම ආයෙත් අහනවා කවුරු හරි කැමතිද මම මේව කියනකොට අහන්න ඉජ්ජත්පත් වෙන එකක් නැති වෙයි මං හිතන්නේ. මේ වර්තමාන මොහොතේ හිත ගියහම මොනවද අත්දකින්නේ කියලා කියන්නේ? කවුද කැමති? සමහරවිට වර්තමාන මොහොත අත්කින්න අත්කම ගම මෙලිව. ඒකෝට ඒකනම් ඒක වචනයට ප්‍රකාශ කරන්න මයික් එක පොඩ්ඩක් දෙන්න. ඊළඟ මොකටද? වහන්සේ ඊයේ ඊයේ ධර්ම සාකච්ඡාව වහන්සේ කිව්වා වේදනාව වේදනාව කරලා එතකොට අසොත් ප්‍රසස දෙකලා මාළු මාළුට ඒක උදාහරණයක්. ඒක බලද්දී මම බලනවා මේ වේදනාව කියලා. වේදනාව මොකටද අසුනා? ඊළඟ මොකටද ඒක වෙනස් වෙන්නේ? ඒක මම වේදනාව ඉස්සලා කියපුවද? නෙමෙයි ඉතින් මම වේදනාව කියලා කියන්නේ. ඒක process එකක් පරිදි වෙනස් වෙවි යනවා වර්තමාන මොහොතේ. ඉතින් එතකොට මම කල්පනා කරේ මට ඉස්සර කරන්න බෑ. අනිත් වෙනස් වෙන වෙනස් වීමක් තියෙනවනේ එතන. වෙනස් වීමක් තියෙනවා නම් එතන සබ්ස්ටන්ස් එකක් තියෙනවනේ මේ සබ්ස්ටන්ස් එක කොහොමද අපි කොමියුනිකේට් කරන්නේ ඒක රූපාකාරය වෙන්න පුළුවන් වේදනාකාරය වෙන්න පුළුවන් සංඥාකාරය වෙන්න පුළුවන් සංස්කාරාකාරය පුළුවන් විඥානාකාරය වෙන්න පුළුවන් මේක අපි හෙලි කරන්න ගිය දවසේ අපි මෙහෙම නේ මෙතනම වාඩිලා අවුරුදු 120ක් භාවනා කරන්නකෝ බලන්න ඒ අත්දකපු දේ කාටද කියන්නේ ඒක කියන්න බෑ පොසිටිව් ලැන්ග්වේජ් එකෙන්. හැබැයි නෙගටිව් ලැන්ග්වේජ් එකෙන් කියන්න පුළුවන්. මේ පාලිය කියන්නේ නෙගටිව් ලැන්ග්වේජ් එකක්. සිංහලත් නෙගටිව් ලැන්ග්වේජ් එකක්. පොසිටිව් පැත්තට අමාරුයි. ඒ නිසා කියන්න පුළුවන් කියනවා නම් අපි මේ භාවනා කරන අතරතර ධර්ම සාකච්ඡාවක් කියන වගේ මම මැරිලා නැති බව මම දන්නවා. ඒ වෙලාවේදී අත්දකින්න පුළුවන් මැරිලා නැහැ. ඒකම මට අත්දකින්න පුළුවන් මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා. මට අත්දකින්න පුළුවන් මට ක්ලාන්ත වෙලා නැහැ කියලා. ওই තුන විතරයි අපිට ඉතුරු වෙන්නේ. ওই තුනම නැස්චාර්ත පද තුනක්. මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ඒ නිසා බලන්න රණ්ඩු කරනකොට, බැනුම් අහනකොට, ගහ ගන්නකොට, කනකොට, බොනකොට, යනකොට, එනකොට මම මැරිලා නැති බව අත්දකින්න ඕකට තමයි නිවන කියන්නේ. මට මොනවාරි කන දාතුවක් වෙනකොට අම්මා මැරෙනකොට, ගෙට ගිටි ගන්නකොට, බබා මැරෙනකොට ඒ හැම එකකෙම තමයි තේරෙනවා මේ මේ බබා බබා මැරුණාට මම මම මැරිලා නැහැ කියලා දන්නවනම් ගෙට ගිනි ගත්තට මට ක්ලාන්ත වෙලා නැති බව දන්නවනම් මට නිින්ද කියලා නැති බව දන්නවනම් භාවනා කුෂණයක් උඩ ඉඳගෙන අතක් උඩ අතක් තියාගෙන මම නැట్లా නැහැ මට නිින්ද කියලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා බැලුවත් මේ ආරවුලක වියවුලක කැම්බැල්ලක කරච්චලයක ඉන්නකොටත් මම මෙතන කියලා දකින්න මැරිලා නැහැ නිින්ද කියලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන එක දකිනවනම් මේ තුන මැරලා නැති බව, ක්ලාන්ත වෙලා නැති බව, නිින්ද කියලා නැති බව, ওই ලෝකේ තියෙන සංකරච්චල් එක රඳා පැවතිලා නැහැ. ඒක වෙනම එකක්. ඒක ඒක කඩන්න මොනම කංකරච්චල සිද්ධ වුණ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි බලන්න ඕනේ මේ කංකරච්චලේ ගැන කතා කර කර අසාධාර්ණ ගැන කතා කර කර ආඩපාලි ගැන කතා කරගෙන ඉන්නේ ඔක්කොගෙම කෙරෙන වෙලාවේ මම මැල්ල නැති බව මම දන්නවද? මට නිින්ද ගිහිල්ලා නැති බව දන්නවද? මට ක්ලාන්ත වෙලා නැති බව දන්නවනම් ඒ කංකරච්ච ලස්සේ චන මාත්‍රාව තියෙනවා. එළඹ සිටි මොහොත තියෙනවා. චන සම්පත්තිය තියෙනවා. ඉතින් බුදුරජාණන්ස කියන ඉස්සලා අම්මා මැරිච්චලා ඕක කරන්න යන්න එපා. බබා මැරිච්චලා කරන්න යන්න එපා. ගෙට ගිනි ගත්ත වෙලා කරන්න යන්න එපා. මොනවක් කරන්නද? ආවිලි වෙලා සියල්ල අතහැරලා හොඳට සීල් සමාදන් වෙලා මේකේ ජීවත් වෙන්න. අනිකෝ සියලු විචල්්‍ය ධාතු ඔක්කොම ෆික්ස් කරලා මේක අත්දකලා බලන්න කියලා ටික සක්මන් කරනකොට බලන්න තමයි තේරෙනවද කියලා මැරෙලා නැහැ නිින්ද ගිල නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියලා. ශක්මනේ හැරෙන තැනත් බලන්න. එතකොට කුරුල්ලෙක් දකින්නකොට සද්දයක් අහනකොට කංකරච්චල් වෙනකොටත් බලන්න. මම මැරෙලා නැති බවට අර පරියන්කේ ඉන්නකොට තියෙන වගේම ගතිය තියෙනවද කියලා. ඊට පස්සේ එදිනදා වැඩ කරනකොටත් බලන්න කනකොට එනකොට යනකොට බොනකොට ඕක තියනවාද කියලා ඊට පස්සේ ගෙදර ගියාටත් පස්සේ බලන මේ মালටි ටාස්කින් කරනකොට මට නිින්ද ගිහලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ මම මැරෙන ප්‍රවතිය දන්නවද කියලා ඒ දැනීමේ තියනවාද බලන්න ඥාන පරිමකමක් ඒ දැනීමේ තියනවාද බලන්න මේ අද ඉස්සල්ලා මේක දැක්කේ මම හුඟක් වයසට ගිහිල්ලා මේක හුඟක් දැනලා දන්න කෙනෙක් නැත්නම් හොඳටම මේක එක්ස්පර්ට් කියලා ඒ අත්දැකීම එකතුවක් නැහැ ඒ අත්දැකීමේ බාලයෙක් මධ්‍යස්ථ කෙනෙක් වයසයි කියලා දෙයක්වත් නැහැ. ඒ අත්දැකීමේ ආගමකුත් නැහැ. බුද්දිස්ට් නම් බුද්දිස්ට් නැහැ. පැවිදිව පැවිදි නැහැ. ඉතින් බුදුරජාණන්සේ කියනවා අපි ජීවත් වෙන තාක්කල් අපිට පුළුවන් ද අපේ ඥානකම අමතක කරන්න ඕ පිටිමකම අමතක කරන්න. මොන තරම් අකුසලයක දින්නේ? ඒ තාක්කල් අපි තාම අර මම දැන් මෙතන කියන එකට ගිහිල්ලා නැහැ නේ. මම දැන් මෙතන ගියා නම් ඒකේ මැරෙලා නැති බව දන්නවා, ක්ලාන්ත වෙලා නැති බව දන්නවා, නිින්ද කියලා නැති බව දන්නවා. ඒකේ නෑ ඥාන පිරිම තමයි. අනිතික ඒක උපයන්න දෙයක්වත් නැහැ. භාවනා කරන්න ඕනේ නැහැ. ඕක උපයන්න. ඒක නෙවෙයි නම් අපේ සම්මාදිට්ඨිය. ඒක ඔප්පු කරන්න නෙවෙයි නම් වාඩි වෙන්නේ. අපි භාවනා කළා මොනවද අපේක්ෂා කරන්නේ කියලා බලන්න. කාන්වල් එකට ගිහිල්ලා මොනවද අපි අපේක්ෂා කරන්නේ? පහටියකට ගිහිලා මොනවද අපේක්ෂා කරන්නේ? දිවි ලෝකේ ගිහිලා මොනවද අපේක්ෂා කරන්නේ? ඒ වගේම එකක් මොනවදෝ කට්ටිය බලාපොරොත්තු වෙන භාවනා කරලත්. අබ වෙයි කියලා හිතනවද? සෝරි දවස් හත ගන්න කියන්න තියෙන්නේ. සෝරි කියලා තමයි කියන්න වෙන්නේ. භාවනාවේ බලාපොරොත්තු වෙන්න මේ වර්තමාන මොහොත නම් මේ දවස් හත ගියාට පස්සේ යන්නේ ඉස්සෙල්ලයි ඔක්කොගෙම වර්තමාන මොහොතේ මොකකින්වත් කිසිම කෙනහිල්ලක් කරන්නත් බෑ ආඩ්‍ය කරන්නත් බෑ ඕටම බලන්නත් බෑ. ඉතින් අපිට පුළුවන් මේ නෑදෑසන්වරේ ඔක්කොමත් අතහැරලා වස්තු භෝගත් ඔක්කොමත් ඇහැරලා ප්‍රියමනාප ඔක්කොමත් අතහැරලා මේ වර්තමාන මොහොතේ සමවැදීම තමයි බුදුහාමුදුරුව අපිට දෙන දෑවැද්ද. බුදුහාමුදුරුව රාහුල කුමාරට දුන්නේ ඒකමයි. මට දෙන්නෙත් ඒකමයි. මේ බුදුහාමුදුරුව කියන්නේ කියලා කවදද අපි තේරුම් ගන්නේ? නැත්නම් බුදුරජාණන්ගේ පණිවිඩයේ සම්පූර්ණ 84000 කර්මස්කන්ධයේ තියෙන ඔන්න ඔය අප්‍රමාදයේ කියන පුංචි පණිවිඩය විතරයි කියලා කවදා අපි තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි දක්වා මේක ගෙනාවු සංඝය රැකගෙන ආවේ ඔය ඔය සත්‍ය කියලා කොහොමද අපි තේරුම් ගන්න? ඉතින් ඒක පිළිබඳව ලෑස්තිද අපි විවෘතව සලකා බලන්න. ක්ෂණ සම්පත්තිය තමයි වැදගත්ම දේ. ක්ෂණ සම්පත්තිය අපි අත්දකින්න බෑ. අත්දැකීම අපිට විස්තර කරන්න බෑ. නමුත් අපිට ඒක ඉඟියක් දෙන්න පුළුවන්. නැදල නැති බව දන්නවනම්, නිින්ද ගිල නැති බව දන්නවනම්, ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඒ සෑම වෙලාවකම ක්ෂණ සම්පත්තියෝ බාහිර ඉරියව්වත් ඉන්න තැනවත් මගේ මතිමතාන්තරවත් නෙවෙයි ඒකට බලපාන. බියවුන් දී ඉස්සරහට නැත්තම් මේකම කතා කර කර ඉන්න. ධනතර ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම අරමුණු කරගනිමින් ආනාපානය වඩමි. මගේ වර්තමාන தත්ත්වය ගැන සඳහන් කරන්නේ නම් ආනාපානය සංසිඳුවා ගැනීමෙන් කූඨම්බයක් වන තැනක විවේකීව සිටිය හැකිය. මෙතනට යාමට ආනාපානය සංසිඳී ගොස් ඒ ස්ථානයේ දෝලණය වෙමින් සිට එක්වරම සම්පූර්ණයෙන් ආනාපානය සංසිඳන ස්ථානයට එකවරම පැනීමක් වැනි දෙයක් සිදුවේ. මෙසේ එක් පර්යන්කයකදී විනාඩි 45ක් සහ 60ක් වැනි කාලයක් සිටිය හැකි නමුත් සිතවිල්ලකින් හෝ වේදනාවකින් එම ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට ඉඩ නොදේ. යලිත් උත්සාහ කළද සුළු වේලාවකට එහි ළඟා විය හැකියි. නමුත් සාර්ථක නැත. විවේකී ස්ථානයේ ශබ්ද හෝ වෙනත් කිසිදු බාධා තත්ත්වයක් නැති නමුත් පවත්තන්නාක් වෙන ස්වභාවයක් ඇත. මට ඇඟියේ ගැටලුව නම් දින කීපයකට පෙර අසනීප තත්ත්වයක් නිසා ලබා දුන් නිරුවින්ද ඖෂධයක් හා ඉන්පසු ගන්නා ලද වේදනා නාශක ඖෂධයක් නිසා දැන් භාවනා කරන විට ආනාපානය ගෙවි යයි. සම්පූර්ණයෙන්ම ගෙවි යාමට පෙර ආනාපානය සම්පූර්ණයෙන්ම ගෙවි ගියාක් වේ දැනකටපත් වේ. සමබරතාවය නැතිවන අතර සතිය පවතී. බොඳවුණු වර්ණ රැලි මාල වැනි විකාර ස්වරූප මතුවේ. ශාරීරික අපහසුතා මතුවේ. මම ඉවත් වෙමි. මෙය කීපවතාවක් සිදුවේ. මරණ මංචකයේදී ඖෂධ භාවිතය සිදුවහොත් මේ தත්වයකට මුහුණ දීමල සිදුවේදේ ගැටලුවකි. ස්වාමීන් වහන්සේ සමාවේ කරුණාකර පහදා දෙන්න මැනව. ඔබ වහන්සේට තියෙනවා. මේ රචනයේ කොටස් තුනකට මට හිතෙනවා ඉස්ලාම තියෙනවා මේ ආනාපානේ හරහා ඒකත් පටන් ගන්න වැරදි වාක්‍යකින් මම පිම්බීම හැකිලිම හරහා ආනාපානේ බලනවා කියලා. ඒක ටිකක් සුද්ධ කරගන්න ඕනේ. සෝසන පද්ධතියේ උඩම කෙලවර බැලීම ආනාපානේ යටම කෙලවර බැලීම පිම්බීම හැකිලිම. උදර චලනයේ බැලීම පිම්බීම හැකිලිම. නාසිකාග්‍රයේ බැලීම ආනාපානේ සයකේ අටලවිල්ලක් තියෙනවා. ඉතින් ඒකෙදි ඒ විදිහට ගිහිල්ලා හම්බෙන මේ විවේකය විනාඩි ගාණක් 20ක් 30ක් 40ක් සමානලාට තියෙනවා. ඊට පස්සේ ඒක මොකකින් හරි දෙයකින් කම්පණ වෙනවා. කම්පණ වුණාට පස්සේ ආයසරයක් ඒකට తాවකාලිකව යන්න පුළුවන්. නමුත් අර වගේ එක දිගට ඉන්න බැරි කණපින්දමක් චෝදනාවක් මේකේ සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ විවේක ස්ථානයේ ඉඳලා ඒ විවේක ස්ථානයේ සද්දයක් හරි වේදනාවක් හරි කම්පණයකින් හරි කැඩෙනවයි කියලා කියමුකෝ අපි. කැඩුනට පස්සේ නැවත අර හිටපු විවේක ස්ථානයට යන්නේ Taman විහිං චේතනාපූර්වකවද එහෙම නැත්නම් ඉබේද කියන කාරණාව මම කැමති මේ ගැන ඉදිරිපත් වෙන්න කැමති නම් විත්ති කුඩුවට නම් ගන්න. කැමති. මම මගේ ප්‍රශ්නේ සාර්ථක පරියන්කයක් කියලා අපි නම් කරමු. ඒකට ආනපන හොඳට සංසිඳලා ගිහිල්ලා ටිකක් වෙලා ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් ධන වශයෙන් විනාඩි 45ක් විතර තියෙනවා ඔය ඇවරේජ් සිටුේෂන් එකේ. ඊට පස්සේ ඒක කැඩෙනවා. කැඩෙන්නේ අපිට වේදනාවකට සද්දයකට හිත වෙන්නේ නැත්නම් අපි සාමාන්‍ය කෙනෙක් හිත පිට යනවා. මෙන්න මෙතන ඉඳලා නැවත අර කියන විවේක ස්ථානයේට මූලික අවධියට හිත එන්නේ අමෝරාවෙන් ඇදෙන ගැවිලා දානවද නැත්නම් හිත ඉබේනවද නැත්නම් සචේතනිකවද අචේතනිකවද කියන එකයි ප්‍රශ්නේ. ආනාපානේ නක්කාම තමයි ඊළඟට සිග්නල්කින් කැඩුනහම ආය යන්නේ ආනාපාන. යනවද ගන්නවද කියන එක මගේ එතකොට හිතවිල්ලකින් කැඩිච්ච අවස්ථාවෙන් පස්සේ ආනාපානට එන්නේ. එතකොට මේ හිතවිල්ලකින් කැඩෙන්නේ සතියද මොකද්ද? සතිය කියනවා. එතකොට ඇයි හිතවිල්ලකින් කැඩෙනවා කියන වචනේ පාවිච්චි කරන මෙතන මේ කැඩීමට ලක් වෙන්නේ මොකද්ද? අර අර විවේකය නැති වෙනවා. ආරක්ෂිතව වගේ කියන හිතුවිලි නැතුව ඉන්න මොහොත නැති අවස්ථාවක හිතුවිල්ලක් ඇවිල්ලා ඒ තිබුණු විශ්වාසක බව නැති වෙනවා. ඒ කියන්නේ මේකේ වැදගත් ප්‍රකාශයක් සිද්ධ වෙනවා ඒතියෙදි සතිය තියෙනවා. එතකොට මේ නිසංසල භවයේ පවතින සතිය සහ හිතවිල්ලකට කැඩී පවතින වෙලාවේ පවතින සතිය කියලා දැන් සති දෙකක් නිර්වචනය වෙනවනේ මෙතන දැන්. මේ දිගේ වඩා සෙල්ලක්කාර වඩා දක්ෂ කොයි සතියද? විවේකයේ ඉන්නකොට පවතින සතියද නැත්නම් විවේකේ කැඩිච්ච වේදනාවක හිතවිල්ලක පවතිද්දි පවතින සතියද දෙකේ වඩා හොඳ වැඩකාරයා කවුද? විවේකයේ සතිය දුරුම සුබදායකයි. සිතිවිල්ලකින් ආපුහම සිතිවිල්ලක් ආපුහම ඒක මේක සිතිවිල්ලක් ආවා කියලා දැනෙනවා. සතිය සතිය මගේ ප්‍රශ්නේ මගේ ඇරියා. මගේ ප්‍රශ්නේ වඩා වඩා රැඩිකල් වාදී වඩා විප්ලවීය කොයි සතියද? විවේකයේ ඉන්නකොට විවේකයේ දැනගන්න සතියද? හිතවිල්ලක ඉන්නකොට මම හිතවිල්ලක ඉන්නවා කියන දැනගන්න සතියද වඩා විප්ලවීය, වඩා සෙල්ලක්කාරයි. විවේකයේ සතිය වඩා උග්‍ර ඉර වෙනවා උග්‍ර ඉර වෙනවා විවේකයේ සතිය සතියම කොහොමද සිතිවිල්ලක් ආපුවම ඒ ඒ සතිය එතන ඉවත් වෙන්න පටියන් විවේකේ නැති. ඔගේ ප්‍රශ්නේ ගණ්ඩාවත් කැමති නැහැ. මගේ ප්‍රශ්නේ කරදරයක් නැත්නම්ක සතිය තියෙනවා විවේකේ. තව තියෙනවා සතියක් ඒ හිතවිල්ලක් ඇවිල්ලා වේදනාවක් ඇවිල්ලා සද්දයක් ඇවිල්ලා අංජ වජල් කංකරච්චල් එතන තමයි සතිය තියෙනවා. මේ දෙකේ වඩා සෙල්ලක්කාර සතිය කෝකද? වඩා විප්ලවීය සතිය කොහොමද කියලා මං අහන්නේ. විප්ලවීය සතිය වෙන්නේ අර සිතුවිල්ලකින් පාට දෙකෙන් ඒක නිසා වඩා අගය කරන්න ඕන කෝකද කියලා. අගය කරන්න ඕනේ ආ කාගත්තා ලකුණු කපා ගත්තා අන්නේ තමයි කියන්නේ අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ විප්ලවීය සතිය යෝනිසෝ මනසිකාරය කියන්නේ රැඩිකල් වාදී සතිය අර කරදරයක් නැතිව වාහන නැත්තනක මේ පාරේ ඩ්‍රයිවිං කරනවයි වාහන තියෙද්දි හප්ප ගන්න නැතුව ඩ්‍රයිවිං කරනවා කිව්වහම කොයි ඩ්‍රයිවිංද වඩා දක්ෂ වෙන්නේ මේ පිටිනේක කාර් එකක් පද්දන්න chimpanzeeකටත් පුළුවන් නේ හරියට road map එක ගිහිල්ලා රයින් බලලා ඇක්සිඩන්ට් එකක් කරගන්න තුව ඩ්‍රයිවිං කරන්නේ හරිද? පොයින්ට් එක අල්ලගත්තද? දැන් එතකොට මේ දෙකෙන් අපි දුක්ඛ සත්‍යයට වඩා කිට්ටු දුක්ඛ ආර්ය සත්‍යයට වඩා කිට්ටු කරදරයක් නැතුව නිස්සද්දව ඉන්නකොට පවතින සතිය හරහා අපිට දෙන්න යන්න පුළුවන් නැත්නම් මේ කංකරච්චල තියෙද්දි ඒත් පවතින සත්‍යයට දුක්ඛ සත්‍ය අපිට තේරුම් කළද දැන් ඒක මොකද්ද ප්‍රශ්නේ දැන් මොකක් ලියනද ඔච්චර කොලයක් ගත්තේ නෑ නෑ නෑ මම මෙතෙන් යන්න ඉස්සලා මගේ ප්‍රශ්නට උත්තර දුන්නේ නැත්නම් මං ඉතරකට ගන්නෑ නඩුව. ඒ සතිය මට දැන් දවස් කිහිපෙකදී ගන්න බැහැ. නෑ නෑ ඔය ඔය දැන් ආයේ එක සත එක නමක් දාන මට සතිය දැන් දෙකට කඩන. එකක් ඕනේ කරදරයක් නැතුව නිෂ්කලංකයේ පවතින සතිය. දෙක කරච්චලතියෙදි මාව බේර ගන්න සතිය. දැන් ඔය පවත් ගන්න බෑ කියලා කියන්නේ කොයි සතියද? ගන්න බැරි සතිය තමයි නෑ පාත් ගන්න බැරි සතියක් ගැන කියුණේම නෑ. දැන් ඔතෙන් කියුණ දෙකේදීම සතිය පවතිනවා. ඒ මත තමයි මම මේ හරස් ප්‍රශ්න ඇහිම තා සාකච්ඡා ඉදිරියට ගෙනියන්නේ. ඒක පිළිගන්න කරනවා මාත් ඒ පදනම ඉන්නේ. මේ සද්දයක් වේදනාවක් කාට සතිය කැඩෙන්නේ නෑ. දැන් මේ දෙකෙන් අපිට නියම බුදුහාමුදුරුවෝ පෙන්නපු නෛර්යානිකත්වේ නැත්තම් දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙන්නේ අර විවේකීව එක තැනට වෙලා නිෂ්කලංකේ පවතින එකේද එහෙම නැත්නම් මේ කංකරච්චලදීදී පවතින සතියේද කංකරච්චලදී පවතින සතිය තමයි දුක දුක් කියන එක තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන්සේ කියනවා අර ඉස්තලා කියන නිෂ්කලංක සතිය කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. කාලීනාස්ති වීමක් විතරයි වෙන්නේ කියලා. කාලීනාස්ති වීමක් කියලා කියන්නේ එතන සමවැදිලා ඉන්න පුළුවන්. ඩීප් ෆ්‍රීජර් එකට දාලා ඒ ලෝල් ටිකක් තියන්න පුළුවන්. හැබැයි ඒ රූ ඉල කන්න බෑ. ගාකල් එළවලු තියන්න පුළුවන්. ඊට පස්සේ එකක් තියෙනවා වැඩ සතිය කැඩෙනවා, එහෙල හැලැප් වෙනවා, සද්දොලට යනවා, වේදනාව හැබැයි ඒත් දන්නවා. ඒ සතිය කැඩෙනවම කියන්න බෑ. සතිය තරන් දෙකට ලක් වෙනවා. මේ දෙකෙන් මෙන්න මේ ඒ තරන්ද වෙලා තියෙන කංකරච්චල වෙලා තියෙන එහෙම නැත්නම් මේ අහුලකටපත් වෙලා තියෙන සතිය තමයි අපට මේ දුක කියන එක තවන ගතිය, දවන ගතිය, වෙනස් වෙන ගතිය, විපරිණාම වෙන ගතිය දකින්න පුළුවන්. ඉතින් අපේ හිතේ ඒකට කැමති නැතුවනේ ඔය ප්‍රශ්න නගන්නේ. අර අර පැත්ත කරලා සූස්තිය කියලා මම ඒකට කියන්නේ. සූස්තිය කියන එක හොඟ දෙනෙක් දන්නේ නැහැ. මොකද හේතුව මේ දන්න කවුරුද කියන්නේ? මොකද්ද සූස්තිය කියන්නේ? අන්න ගංජා ගැව්වට පස්සේ බලාගත්තසේ බලාගෙන ඉන්න පුළුවන් ඕන ධර්මයක් කියලා. ගලක් අහුල ගත්තත් ඒක මණිකක් වගේ ලු වෙන්නේ මස් මන් මන් ටිකයි ගහලා තියෙන මන් දන්නේ නැහැ ඒක නිසා. ඒ එහෙම ඉන්න පුළුවන්. ඒකට කියන්නේ සූස්තිය කියලා ඒක තමයි අබ්බැහිය කියන්නේ. අපිට ලෝකේ ඕනෙලා තියෙන්නේ අන්න ඒක. බුදුන්සේ කියනවා ඒකේ ඉන්නකම් කවදාකවත් කෙලස් කැපෙන්නේ නැහැ. ඒක අවශ්‍යයි. ඉඳලා හිටලා අපිට තානායම් පොලකට යන්න ඕන අපිට මුළු ගමන දිගට යන්න බෑ. වරින් වර තානායම් පොලට කියන තානායම් පොල ඉන්නකම් ගමන නෑ කියලා මතක තියාගන්න. එසේ හොඳට රෙස් කරාට පස්සේ අපිට එනවා විගර එක. ඊට පස්සේ පාරට බහින පාරට බැස් වෙලාම ඉඳලා ඉතින් බෑරන්ට යා තමයි. ඉතින් දැවිලි දැවිලි තමයි. ඒ දැවිලි දැවිලි තියේදී අපි දන්නවා අරමුණක් තියෙනවා කියලා. අතන අරමුණක් නැහැනේ. අර විවේක වෙන ගන්න අරමුණක් නැතිකම තියෙනවා. මෙතන අරමුණක් තියෙනවා. දැන් මේ අරමුණ තියේදී ඒ බව දැනගෙනත් නැත්තම් මගේ හිත කැඩුනේ සද්දයකට වේදනාවට හිතියට කියලා. ඒකට ප්‍රතික්‍රියා නොකර. එනන්ත ඒකට දුක් හිත කරදර ගන්න නැතුව ඉන්න පුළුවන් එකම හේතුව මොකද එතන සතිය තියෙනවා කියන ආඩම්බරේ තියෙනවා කොට. අතන සතියට මෙතන සතිය මෙතන සතිය ටිකක් හැල හැප්පිලිසයිතයි. වතුර කඩ ටිකක් කැළඹිලා. අන්න මේ සතිය දිගට පවත්නවා නම් එතකොට සතියක් තියෙනවා කෙලෙසුත් කැපෙනවා. මේක විශ්වාසනාවේදී විතරමයි ලැබෙන්නේ. සමාධියේදී අර අර සතිය ලැබෙනවා. විවේක වෙලා ඔය ඒ පැත්ත කරලා සමාවැදිලා ඒක බුදුන් සතිය ලැබෙන. ඒකත් බුදුහාම අගය කරලා තියෙනවා. හැබැයි එතනම දිගට ඉන්නවා නම් ඉතින් තානාපනේ තානායම දිගටම ඉන්න මිනිහට ගමනක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ගමනට බැස්සට පස්සේ අපිට පේනවා සද්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, කම්පන චංචල තියෙනවා. ඒ අපේ හිතම කියනවා මේ ඔක්කොම බුක් කීපින් එකක් යනවා. ඔක්කොම සතිය තියෙනවා. නමුත් මගේ හිතේ යටි අදහසක් තියෙනවා මොකුත් නැති සතිය තියෙනවා නම් හොඳයි කියලා. ඒ නිසා මේකට අපි කරන ද්වේෂයක් තියෙනවා මේ ක්‍රියාකාරී සතියට, සෙල්ලක්කාර සතියට, විප්ලවීය සතියට චෝදනාවක් තියෙනවා. මොකද අරකට තියෙන සූස්තියට ඇති කැමැත්ත නිසා. සූස්තිය කියන එකට සිංහල ඉංග්‍රීසි වචනයක් දන්නේ නැහැ නේ. මාත් බැලුවා බැලුවා ඒක අහුවෙලා නැහැ. සොමිය. සූදි. සූදින් කියනකොට මේක ටික කවදි ගතියක් තියෙනවා මේ සූස්ති. ස්ටෝන් උනායි කියලා කියනවා. අන්නේ නුගම අර ස්ටෝන් කියලා තියෙනවා ස්ටේට් එක. Mental state. ඒක දිහා බලද්දී බලන්න ඉන්නේ ඉහළ. නැදනේ ඒක අපි දැනට ගමු මේ වචනේ තාවකාලිකව ස්ටෝන් නමුත් මේ සද්ද වේදනා ඇතුළේ තියෙනකොට ඊට වැඩිය අපිට එතන එතන මැනිපියුලේට් කරන්න වෙනවා, ක්‍රියා කරන්න වෙනවා. මෙන්න මේ දෙකේදී මේ විවේකීව හොඳට ස්ටෝන් නැත්තම් සූසීන අවස්ථාවක් තියෙනවා. එමාරලට වේදනා හිතිලි සද්ද කැළඹිලි වෙලාවක් තියෙනවා. ඉතින් ਸਰවඥාන්සේ ආනන්ද සප්පයි සූත්‍රයේදී ඔප්පු කරලා පෙන්නනවා මේ කැළඹිල්ල නැත්තම් අරකේ සූස්තියක් තියෙන බවට වැටහෙන්නේ නැහැ. සූස්තිය නැත්තම් මේ කැළඹිල්ල වැටෙන්නේ නැහැ. මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා තියෙනවා. මේ දෙකේ එකකට කැමැති එකට අකමැති තාක්කල් දුක. මේ දෙකටම සමහිත පවත්නවා කියන එක නිකන් ෆිගර් අවුට් කරගන්න පුළුවන්. අර කියන සමා විවේකයේ ස්ටෝන් වෙලා හිටියත් කම්පන චංචල තිබුණත් මේ දෙකට නොසැලෙන හිතක් කියන එක හරිම අමාරුයි. අපේ හිතට ගන්න බෑ. මොකද අපේ හිතේ තරම් තාර්කික, අපේ හිතේ තරම් ලීනියන්, අපේ හිතේ තරම් රේඛීය ක්‍රමයට හිතන්නේ. අපි දැනේ භාවන උපරිම ඵලය තමයි අර මොකක්වත් නැතුව විවේක වෙන තැන කියලා. ඒක තමයි බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සු හිතාගෙන හිටියේ. මොකද සර්වඥයන්සේ දැනගත්ත එතන මේ කිං කුසල ගවේෂි කිං සත්‍ය ගවේෂි නෑ. ඒක නිකන් ඒ ඒ සූස්ති ඉවරචිකන් ආය වැටෙන්නේ ආය කක්ක කොටට. දැන් සර්වඥයන්සේ පෙන්වන තීරියක තමයි මේ විවේක ස්ථානට සාපේක්ෂව යම් කලබලකම් කරලු තියෙද්දිත් පවතින සතියක් තියෙනවා. එතකොට මේ සති වර්ග දෙකේදී අනාරම්මනව පවතින සතිය සහ ආරම්මණයක් පවතින සතිය කියලා මේකට කියන්න පුළුවන්. මේ දෙකටම සමහිත තියෙනවා කියලා හිතුවොත් ඒකට යන්න තියෙන එකම ක්‍රමය තමයි මේකටත් යන්න මේකටත් යන්න මේකටත් යන්න මේ දෙකට හොඳට මාරු වෙන්න අරින්න හිතට. මාරු වෙනකොට මාරු වෙනකොට මේ දෙක අතර තියෙන වෙනස නොදැනී යන්න පටන් ගන්නවා. ඒ තරම් කෙලකු ලක්ෂ කෝටි වාරයක් විවේකයට යන්න ආය කැළඹෙන්න අරින්න. ආය කැළඹෙන්න ආය විවේකයට යන්න. ආය කැළඹෙන්න යන්න. අර ප්‍රශ්නේ ඒක තමයි අහන්න හැදුවේ දත් ඇහුවේ. ඒ දෙකේ හිතර දෙන්න ඕනේ මේ දෙකම මානසික தত্ত্ব දෙකක් විතරයි. මේක මේ කෙලෙස් නික්ලෙස් தত্ত্বයක්, සැප දුක தত্ত্বයක්, හරි වැරදි தত্ত্বයක්වත් නෙවෙයි. ඒක කාසිය දෙපැත්ත. මේ දෙකට සමහිත දීපු ගමන් ආතතිය නැතු වෙනවා වෙන්නේ. අරක වේවා මේක නොවේවා කියන ආතතිය නැති වෙනවනේ. ඒක ඒක සර්වචන්ස කියනවා මිනිස්සෙකුට අමාරුයි අල්ලන්න ඒක. සිතක්. ඔය කියන්නේ අනාරම්මන බුදුදහස කියනවා නිවනට යන්න නම් මේ මිනිසයා අනිමිත් අපනිත ශුන්්‍යත කියන සමාධි තුනක් අත්දකින්න වෙනවා. අනිමිත්තයි කියලා කියන්නේ සමාධියක් තියෙනවා මොකේ තියෙනවද දන්නේ ඒ වගේම ප්‍රනිධියක් නෑ මනසයාට මට මෙහෙම වේවා ආවල් දවසේ මම මේක පතන්න ඕනේ අරෙම කියලා ප්‍රාර්ථනා මොකක්වත් නෑ වර්තමාන මොහොතේ 100ට 100ක් ඉන්නවා ඊට පස්සේ ශුන්්‍යතයි මේ වර්තමාන හිතිය කියලා ප්‍රකාශ කරන්න දෙයක් නෑ මං ආවල් දේ ලැබුණයි කියලා මට මට මේ මේ ඔටුන්නක් ලැබුණා නැත්නම් මට අං ආවා මට රැස් වීදුනා මොකක්වත් කියන්න දෙයක් නෑ මෙන්න මේ තුන දැකපු එකනට විතරක් පේනවා ලෝකය කියන්නේ අරමුණක් ප්‍රාර්ථනාවක් යමක්කමක්. ඉතින් මේ ඒකමනේ අපි සංසාරේ ඉඳලා තියෙන්නේ. දැන් බුදුරජාණන්සේ ඒකට රිෆ්ලෙක්ටර් එකක් පෙන්වනවා. ඒකට ඇන්ටිමැටර් එකක් පෙන්වනවා. පෙන්ලා කියනවා මේ දෙක අනිමිත්ත අපනිත ශුන්‍යතේකයි. නිමිත්ත පනිති සහ යමක්කමක් කියන දෙක අතර නොසලින මනසක් හදාගන්න එක. මේ දෙකමත් නෙවෙයි දෙක අතරමෙන්දත් නෙවෙයි. ඊර්ෂා කරන්න ඕනේ මේ අනිමිත්තට යන්න ඕනේ නිමිත්තට යන්න ඕනේ. ආය අනිමිත්තට යන්න ඕනේ ආය නිමිත්තට යන්න. දෙක දැනගන්න ඕනේ මේ දෙන්නට දෙන්න නැතුව ඉන්න බෑ. ඒ නිසා මේක එකක් හොඳයි එකක් නරකයි කියන්නේ නැති தത്വයට ගියොත් ඒ මිනිස්සයා බුදුසජාණන් කියනවා මායя මෝහණය කරගත්තයි කියලා. මායя අරක දෙන්නම් මේක දෙන්නම් කියලා අපි දැන් රවට්ටන්න බෑනේ දැන්. අපි කියනවා අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවතින දෙන්නම හොඳේ කියා දැන් වෙලා තියෙන අපිට අරක දෙන්න ඕන මේක වෙන්න නොවෙන්න ඕන එකක් ගන්නවා කියන්නේ අන්තික ප්‍රතික්ෂේපයක් නේ බුදුරජාණන්සේ අඩු කරලා අඩු කරලා ඇති නැති අනිමිත්ත සනිමිත්ත අනිදි අපනිදි ඇති ශූන්‍ය කියන தত্ত্ব දෙකම පෙන්ලා හිතට දෙකම පොඩි දෙයක් නෙවෙයි. දෙකම ඉතාමත්ම ලොකු ප්‍රයත්නකින් ලබන්න ඕනේ. ඒකලේ දෙකටම සමහිත. අස්ලෝක ධර්මේ කම්පා නොවෙන හිතට ගියාට පස්සේ ඒකේ පොට්ටපාද, චූලසුඤ්ඤත, එහෙම නැත්නම් ඔය මේ ආනන්ද සප්පාය වගේ සූත්‍රවල ගිනිලා ගිනිලා ගිනිලා ගිනිලා අන්තිමටම කියනවා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති වේදන ඇත්තේත් නැති නැත්තේත් නැති අරමුණු ඇත්තේත් නැති නැත්තේත් නැති සංස්කාර ඇත්තෙත් නැති නැත්තෙත් නැති විඥානයක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති දෙක දෙකේ එකකට පක්ෂගහයි වෙන්නවා. අරක වේවා මේක ඒ තරමටම මේ දෙක එකිනෙකට මාරු වෙන්න වෙනවා. non local phenomena එකට යන්න ඕනේ. දෙකේම හිත තියෙනවා. ඒ තරම් වේගෙන් හිත එහාට මෙහාට යනවා. එතකොට මායя ප්‍රමෝහයටපත් වෙනවා. මායя මෝහණයටපත් වෙනවා. මධ්‍ය ප්‍රතිපදාවේ ඵලය මධ්‍යම ප්‍රතිපදා මාර්ගේ නම් ඵලය වෙන්නේ ඕක තමයි. ඉතින් එතෙන් ගියාට පස්සේ එකකට නෑ අරක වේවා කියන එකක් ගන්න නෑ. නැත්නම් අසුලක ධර්මයේ කම්පා නොවීම කියලා අපි කියන්නේ. ඒකට කියනවා తాදී ගුණය කියලා. නොසැලෙන මනස කියලා කියනවා. ඒ වගේම උපේක්ෂාව කියලා. උපේක්ෂාවට බොළඳයි. මේක උපේක්ෂාව උගා කියලා තත්ත්වයක්. මේකට බුදුන් සසඳහන තාදී ගුණය කියලා. තථාගත කියලා කියන්නේ බුදුන්ට එහෙව් தත්ත්වයට ගිය කෙනා තථාගත කියලා කියන්නේ. තාවෝයිසම් කියලා කියන්නේ ওই ගුණේ තමයි. ඒකට කොයි එකාවත් තමයි ස්වභාවයට යnderිනවා. මේක දැන් තියෙනවා දන්න මේක නෑ දන්නවා. තියෙනවා නම් ඒත් හොඳයි නැත්නම් ඒත් හොඳයි. තනිකර සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් විතරයි. අනුකම්පාවේ විද්‍යානම සම්මාසතිය විශේෂයෙන්ම එතෙන්ට එනකමුත් අපි යම්කිසි සතියක් පවත්නවා අර මුනේම හිත පවත්තා. එතකොට අරමුණ වෙනස් වෙමින් වෙනස් වෙමින් යනවා. ඒ යනකොට මේ සතිය අඛණ්ඩව වැරදුණයි කියලා හිතන්නේ නැතුව වෙනස් වීමට ඉඩ තියාගෙන කරගෙන කරන ගියාම අර ගුරුසු අරමුණ මධ්‍යස්ත වෙලා නොපෙනී ගියාට පස්සේ එයාට එනවා වෙලාවක් අරමුණක් නැති වුණාට ඒ ඒ භාවය දිගට පවතිනවා. සතිය දිගට පවතිනවා. එතකොට ඒ ආධුනිකයාගේ මනස ගොරෝසු අරමුණ තියෙනවා මධ්‍යස්ථ අරමුණ තියෙනවා සියුම් අරමුණ තියෙනවා කාලයක් ගියාට පස්සේ ඊට පස්සේ තේරෙනවා අරමුණක් නැතුණත් මේක පවත්වන්න පුළුවන් මේ ගොරෝසු අරමුණේ තිබුණත් අරමුණක් නැතුව පැවතුවා දෙකම එකයි කියන සතියකුත් එනවා ඊට පස්සේ ඒ ඉතල ගොරෝසු එක සියුම් කරගන්නේ ලොකු ප්‍රයත්නයක් නේ ඒක අතිශයෝන් කරන්න හිතත්තේදී ප්‍රයත්නයකින් හිතත ඒක ගෙවන් කරන පස්සේ ලොකුම ලගාම ගීම කියලා හිතනවනේ. ඒකයි අර පටන් ගත්ත ගොරෝසු එකයි දෙකම එකයි කියනකොට. ඒ සතිය පුලුල් සතියක් කියලානේ කියන්නේ මේ මුළු මුළු පරාසයම දරන සතියක්. ඒ පුලුල් කියන අර්ථයක් තියෙනවා සම්මා කියන එකේ. නිවැරදි සතිය. ඉතින් මේක අර Taman ගියේ සම්පූර්ණ මුළු ජවනිකා සියල්ලම එකතු කරලා අන්තිමට අරකට වැඩි මේක හොඳයි මේකට වැඩි මේක හොඳයි මේකට වැඩි මේක හොඳයි කර කර කර ගිහිල්ලා මේ අන්තිමටම ගත්ත දෙකේ දෙකම පිළිගන්න පුළුවන් දෙකම දරා ගන්න පුළුවන් සර්වඥ තනකට යන්න ඕන. ඒක අමාරු. එච්චරයි කියන්න තියෙන අමාරුයි මොකද හේතුව අපි අපි උපේන හැම දෙයකටම ප්‍රේම කරනවා අපි. අපි අපි යමක් උපයා ගත්තා නම් ඒක ප්‍රේම කරන නිසා ඒකට පහු කරපු දේ එක දෙකට සමහිත දාලා සලකන්න අපේ සතිය ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපිට සතිය තිබුණාට ඒක සම්මා සතියක් වඩපත් වෙන්න නම් කරදර තියෙන්නේ අරමුණු වල නෙවෙයි අරමුණු කෙරෙහි අපි දක්වන ප්‍රතිචාරයේ ඒ නිසා අරමුණු තිබුණත් ප්‍රතික්‍රියා කරන්න එපා අරමුණු නැතිුණත් ප්‍රතික්‍රියා කරන්න එපා එතකොට අරමුණු තිබුණ නැහැ කියන එක අපි ස්වායක්ත වෙනවා ස්වාධීන වෙන්න පුළුවන් අන්න එවැනි දෙයකට සම්මා සතිය කියලා කියනවා. ඇත්තේ කියලා එක සීමාවකට යන්නත් එපා නැත්තේ කියලා සීමාවකට යන්නත් එපා. දෙකම දෘෂ්ටි දෙකට වෙනවා. ඒක නිසා මේ දෙක අල්ලන්නත් එපා අතරමැද අල්ලන්නත් එපා කියලා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක පේන්නේ ප්‍රහේලිකා ස්වරූපයක්. නිකන් බීලා කතා කරනවා වගේ, ඩෝප් වෙලා කතා කරනවා වගේ. මොන විදියෙන්වත් මේක අල්ලන්න බෑ. ඒ සරු එක විදියකට අපිට ඒ වගේ ආරක්ෂාකාරීව කියන්න පුළුවන් බුදුරජාණන්සේ අපි ගෙනියන්න හදන්නේ නොසලෙන මනසකට අස්ලෝක ධර්මේ නොසලෙන මනසකට ඉතින් ඒක නිසා අපි ඉස්සලා කරන්නේ අපි ඉන්නේ දැන් ගොඩක් ගොරෝසු තැනක බුදුරජාණන්සේ කරන්නේ ගොරෝසු එකේ සියුම් කළා සියුම් කළා සියුම් කළා නැති තැන දක්වාම ගෙනියලා වෙන මේ ගොරෝසුකම සියුම් එකට සාපේක්ෂ දෙයක් මිසක් තනියම හිට ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ සියුම්කමත් ගොරෝසුකමට සාපේක්ෂ දෙයක් මිසක් සියුම්කම කේවල තත්ත්වයක් නෙවෙයි. මේ දෙකෙන් එකකට කැමති වෙන තාක්කල් සංසාරේ. එතකොට අරක නැතිගේ දුක තියෙනවා. මේ පරාසයටම සමහිත. ඇති කියලා ගණන් ගන්නෙත් නැහැ කනගාටු වෙන්නෙත් නැහැ නැති කියලා ගණන් ගන්නෙත් නැහැ කනගාටු වෙන්නෙත් නැහැ. මෙන්න මේ දෙකටම සමහිත පවත්න්න ගියාට පස්සේ මේ දේෙන් ඩිස්ටන්ස් එකක් ගන්න පොඩි පොඩි සුවයක්ත වීමක් වෙනවා. ඈත් වීමක් වෙන්න පුළුවන්. එතකොට දේවල් සිද්ධ වුණාට ඒකෙන් සැලෙන ගතිය විතරයි නැති වෙලා තියෙන්නේ. ඒ සැලෙන ගතිය තමයි කෙලස් කියලා කියන්නේ. ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන වලට ඔක්කොටම කෙලස් කියලා කියනවා. දේවල් සිද්ධ වුණාට දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහැ වුණා වගේ කියනවා. මගේ වචනේ ගාලල්ලා කියලාදී ගාලල්ලා මොනවා වුණා ගාලල්ලා කියලා ඉන්නවනම් ඉවරයි. කාටවත් ඇවිල්ලා එල්ලන්නේ ඇඟි බණින එක බයිනෝ. මොනවා කිව්වත් ගණන් ගන්න බීරි එළියට වේනා ගායනා කරා වගේ ඔය ගණන් ගන්න නැහැ කියලා බයිනවා. ඒ කියන්නේ කිසිම කැක්කමක් නැහැ, හැංගීමක් නැහැ කියලා. ඉතින් ඔව් කියන්නේ යන්න ඕනෙත් නෑ. ඒකට හ්ම් කියලා නිකන් ඉන්න. ඔව් කියන්නේ නැත්නම් හ්ම් කියලා නිකන්. ඇහෙන්නේ අපිට ඇහෙන්නේ නැහැ. මෙතන මෙතන නෙමෙයි ඉස්සරහ. ඔව්. වර්තමාන මොහොතේ සූර්යමහ අනිත් විවිධ එකයි කියලා ගත්තොත් ඔය එකක් පවතින දෙයක් ගැන නෙවෙයි කතා කරන්නේ. ඒ කියන්නේ මේ වර්තමාන මොහොත කියලා හෝ අනිමිත්ත කියලා හෝ ශූන්‍ය කියලා හෝ මේ යමක අභාවයයි මේ කතා කරන්නේ. ඉතින් අපි ඒකට නම් ගණන් දාන්න ගිය ගමන් අපි ඒක භාවයක් බවට පත් කරනවා. අභාව දෙයක් භාවයක් බවට පත් කරන දරන නමක් දාලා. ඒ නිසා බුදුරජාණන්සි කියලා තිනවා මේ ලෝකේ නමකින් කැලිතිලා නැති මොකක්වත් නැහැ. මනුස්සයාට මොන හරි ඕන වුණොත් ඒකට නමක් දාගන්න. ඕන නමක් දෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ ඔකට. ඒ වගේ සමානාර්ථ රාශියක් තියෙනවා ශූන්‍යතාවය කිය හැකි වර්තමාන මොහොත කිය හැකි අනිමිත්ත කිය හැකි අප්පණීත කිය හැකි ශූන්‍යත කිය හැකි රූප නැති තැන කිවියකි වේදනා නැති තැන කිවියකි සංස්කාර හැම දේම නැස්චාර්ත භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඔබ නම දාපු ගමන් දානකොටම අහුවෙලා ඉවරයි. රෙජිස්ටර් කරනකොටම අහුවෙලා ඉවරයි. ඒක නිසා මේ සාකච්ඡාව ගියම අමාරු තැනක දෙඩෙන් දෙක. මවින් මලන්න ප්‍රශ්න ටික ඉවර කරන්න. කියලා ඊළඟට හොඳයි හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මුලින්ම වම දකුණ වශයෙන්ද ඉන්පසු ඔසවනවා තබනවා වශයෙන්ද ඉන්පසු ඔසවනවා යවනවා තබනවා වශයෙන්ද යටිකය අරමුණු කර සක්මන් කළෙමි විනාඩි 30කට පමණ පසු ඒ ඉබේ සිදුවන්නට විය. ඉන්පසු දැනෙනවා දැනෙනවා දැනෙනවා පමණක් මෙනෙහි විය. අවසානයේදී සක්මනේ එළියට ආපසු ඉදිරියට පැමිණෙන අය දකින්නවා දකින්නවා ලෙස මෙනෙහි විය. ඉන්පසු කල හැම දෙයක්ම එලෙසම මෙනෙහි විය. මේ සක්මන විපස්සනාවට සිත වැටීමක්ද ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔය මේකෙදි කියන්න තියෙන්නේ සියල්ල අනායාස වෙන්න ගන්නවා. දැන් අපි සක්මන් කරනකොට කරන්නෙක් ඉන්නවනේ. මේ වම, මේ දකුණ මෙනෙහි කරන්නෙක් ඉන්නවා. පදමට ආවට පස්සේ ඒක අනායාසයෙන් සිද්ධ වෙනවා. ඒතර තමන්ට සිද්ධ වෙනවා තමන්ට ඒ කරන ක්‍රියාවෙන් පැත්තකට වෙලා තමන් දිහාම තමයි පැත්ත කරලා බලන ඉන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ම මේ වීඩියෝ <coughs> ක්ලිප් එකක් හදලා දැන් මේ වීඩියෝ ක්ලිප් එක ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මොෂන් දාලා බලනවා. ඒතකොට තමන්ට පේනවා තමන් ක්‍රියා කළ ආකාරය. හැබැයි මේක සිද්ධ වෙන්නේ එකම මොහොතේ. ඉතින් ඒක දිහා බලනකොට මේ ලෝකෙ දිහා බලන් ඉන්න පුළුවන්. මමයා නැතුණාට ලෝකෙ දුවනවනේ. රූප පේනවා, ගද්ද ඇහෙනවා, මිනිස්සු නටනවා, කෝලම් දිහා ඔක්කොම දිහා බලනකොට ස්ටෝන් තමයි ආයතනක. ආයේ සූස්තියට වැඩනවා. ඉතින් එතකොට පේන්න පටන් අර ගන්නවා මේ ලෝකේ දේවල් සිද්ධ වුණාට මට ආතතියක් නැහැ. මට අසහනයක් නැහැ. මොකද මම නැතුණාට මේවා පර්ෆෙක්ට් යනවා. විශේෂම සක්වන හරියටම සිද්ධ වෙන්නේ අනායාසයෙන් සිද්ධ වෙන වෙලාව. කරන්න ඉන්න තාක්කල් ලුණු මදි, මිරිත් මදි, උමලකට මදි තමයි. ඔක්කොම ගන්න පදමාවට පස්සේ තමයි තේරෙනවා ලස්සන දේ. ඒතකොට මේ මේ ලෝකේ ඔක්කොම හැමදේම පර්ෆෙක්ට් දුර. ඒ වෙලාවේදී එළඹ සිටින්නවා. ඇත්තට මම නෑ ඒ වෙලාවේ. මම හිටියොත් මේක ගෝරි ගොඩයි. අරකටත් ඇඟිලි ගහනවා මේකටත් ඇඟිලි ගහනවා මගේ දක්මට වෙන කෙනෙක් ආවා කියනවා. අර අකලින් ඇවිදින්නේ නෑ කියලා පේනවා. වම තිනවා විතරයි තේරෙන්නේ දකුණ තේරෙන්නේ නෑ කියලා හිතෙනවා. පිස්සු විකාර මේ මම ආපු ගමන්. මම නේද පොඩ්ඩක් පැත්තකට බලලා ඉඳපහා සම්පූර්ණ පර්ෆෙක්ට් වර්ල්ඩ්. මොකද Tamange හිත පර්ෆෙක්ට්. ඒකට අපි කියන්නේ භාවනා ලෝකේ සියල්ල අනායාසයෙන් සිද්ධ වෙනවා. ඔගේ ආනාපානටත් වෙන්න දෙන්න. වැසිකිළියට ගිහිල්ලා වැසිකිළිය කෙරෙන එක, මූත්‍රා කරන එක, කන එක, බොන එක හැමදේම මේ ඉබේ සිද්ධ වෙනකොට ඒකේ පුදුම సౌందර්යයක් තියෙනවා. ඒක හරියට මේ ඉර පායනකොට මල් පොට්ටුවක් පිපෙනවා. ඒච් වෙදී ආය సౌందර්යයක් ලෝකේ ඇත්තේ නැහැ. ඒක තමයි ලෝකේ තියෙන සුන්දරම කාර්යය. ඒකට මමයා විද්දෝ වෙන්න ඕනේ. අනායාසයෙන් වෙන්න අරින්න ඕනේ. ඒ කලාව තමයි අපි මේ විපස්සනාවේ ඉගෙන ගන්නෙ. දේවල් වලට ජජ්මන්ටල් වෙන්න එපා, ඇසියුම් කරන්න එපා, හරි වැරදි බලන්න යන්න එපා. මේ හරි වැරදි බලන තාක්කල් මමයා ඉන්නවා. මමයා ඉන්න තාක්කල් ලෝක වැරදිම තමයි. මම වැරදිනේ. ඒක නැත්නම් ඉබේ සිද්ධ වෙන්න පටන් ගත්තට පස්සේ ඒ ලෝකෙ පුදුම సౌందර්යයි කියනවා නිකන් මෙහෙම කියන අපේ මේ දෘෂ්ටි කෝණය වෙනස් වීම පිළිබඳව කන්දක් උඩට ගිහිල්ලා සානෝදීහ බලනකොට ඒක ලස්සනයි නේ කියලා අපි කඳුරංගින්නේ. ඒක දිහා බලන්න කියනවා කකුල් දෙක අස්සේ. සම්පූර්ණයෙන්ම වෙනස්. ඕන තැනක උස තැනක ඉඳගෙන කකුල් දෙක අස්සෙන් බලන්න සම්පූර්ණයෙන් වෙනස්. ඒකම චිත්‍ර ෆොටෝ එකක් කරන බලන්න වෙනස්. ඒ කියන්නේ වෙන දෘෂ්ටි කෝණකින් බලපු ගමන් මේ ලෝකේ අපි හිතනට වඩා ලස්සනයි. අපි පුරුදු වෙලා තියෙන්නේ කරප්ටඩ් දෘෂ්ටි කෝණයක. ඒකේ බලනකොට කිසිම දෙයක් පිළිවෙලට සිද්ධ වෙන්නේ නැහැ. මැනේජ්මන්ට් එක හරි නැහැ. ඩිසීසස් තියෙනවා, සමබර නැහැ. හැම දෙයක්ම කචල්. ওই කචල් එක ඇතුලේ තමයි సౌందර්යය තියෙන්නේ. ඔක්කොම පර්ෆෙක්ට් නම් කිසිම సౌందර්යයක් නැහැ. ඒ නිසා හොඳට සක්මන් කරන්න ලක්ෂ කෝටි වාරයක් සම්පූර්ණ මේක ස්වභාවික වෙන මට්ටම නැත්නම් අනායාසයෙන් වෙන මට්ටම. එතකොට තේරෙන පටන් ගන්නවා ඒක සක්මනේ නැගිටට පස්සේ ඔක්කොම ලස්සනට plan කරපු තාලට වැඩේ යනවා. මට මේක දිහා බලන් ඉන්න පුළුවන්. ඒක නිකන් මේ හොඳ බැලේ ඩාන්ස් එකක් බලන සෝප් ඔපෙරා එකක් බලනවා වගේ. ඔක්කොම ලස්සනට පර්ෆෙක්ට් නැත්නම් ඔකෙස්ට්‍රා එක ලස්සනට ටියුන් වෙලා ලස්සනට සින්දු යනවා එතකොට everything is harmonious මොකද මම යන්නේ මේක කොයි වෙලාවෙ වෙනවද දැන් ආපු ගමන් රණ්ඩු රණ්ඩු දරුවලේ වෙන් කරච්චලේ ඉතින් ඒ නිසා අපි කරන්න හදන්නේ ඉඳපු ගමන් තමම මේ නාටකවලට එහෙම යnderලා මම යන්නේ නැතුව හැබැයි අපිට distance observation status හම්බ වෙනවා ඇත්ත කියලා බලන්න පුළුවන් ඔස් ස්ටේටස් හම්බ වෙනවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරු ලෝකෙදී බලන දෘෂ්ටි කෝණය. නැත්නම් ආර්යයන් වහන්සේලා බලන දෘෂ්ටි කෝණය. ඒ නිසා මේකට වෙන්න පුළුවන් තරම් තමන් ඉන්වෝල් වෙච්චි නැති, තමන්ට රෝල් එකක් නැති, තමන්ට භූමිකාවක් නැති රංගනයකට යන්න ඕන. ගිය ගමන් perfect world is perfect. ඒක කියනවා මේ වියලි තැනකට වෙලා ගඟක් ගලන දිහා බලන ඉන්නේ කියලා. ඉතින් ඒකට ඒ ගඟ ගලන්නේ සම්පූර්ණ පිළිවෙලටනේ. ඇඟිල්ල දැම්මොත් මොකද වෙන්නේ? ගඟට ඇඟිලි ගහන්න ගියොත් මොකද වෙන්නේ? ඈ? ඇඟිල්ල දෙමෙනවා. දෙකක් වෙනවා. මේ ලස්සනට ගඟන ගඟන ගලන ගඟට අකුල දාන්නකෝ. ඇඟිල්ල ගහන්නකෝ. මේ ප්‍රමාණයට තෙමෙන. ඒ ප්‍රමාණයට කැළඹෙන. ඒ නිසා මුළු විපස්සනාම කියන්නේ ගණන ගඟට යන්න ඇරලා වියලි භූමියක ඉඳලා අනුන්ගේ දෙයක් බලා ඉන්නා වගේ බලන්න. හැබැයි ෆුල් විජිලන්ස්. ෆුල් ඩෙලිජන්ස් සම්පූර්ණ සතියෙන් සම්පූර්ණ අවතියෙන් දෙයක් බලා ඉන්නවා මේ නිදිමත වෙලා කම්මැලි වෙලා නෙවෙයි. ආ එතකොට පේනවා මේ මේ ලෝකේ මම නැත්තම් මේ මමයා නැත්තම් පර්ෆෙක්ට් ඒකයි මම කියන්නේ Nissan වනේ මේ දවස්වල টොප් එකට තියෙනවා. මොකද මම නෑ. දැන් ඕගොල්ලන් ගෙවල් වල මේ දවස්වල කිසිම කරදරයක් නෑ. ලස්සනට ඒ වැඩ ටික යනවා. ඒගොල්ලෝ හරිම කනගාටු වෙනවා. තව දවස් දෙකකින් ආය අපාය තමයි. එදි ආපු ගමන් අරක සුද්ධ කරලා නෑ මේක නෑ. ඉතින් වලින් දඬු නඩු ඕ ගාලානේ. ඒක නැතුව යන්න ඇරියොත් මොකක්වත් වෙන්නේ නෑ. දැන් මෙතන ඉන්න තේරෙම මැරෙනවා කියලා හිතන්නේ හිට. ඒක හරියට වෙලාවට ඉරපායන. ඕගොල්ලෝ නැහැ කියලා පහු වෙලා ඉර කන ගැටු වෙලා අඬනවා ඒක මොකක්වත් නැහැ. ඔය මල් පිපෙනවත් මල් පිපෙනවා. සමනල්ලොත් තිකේ වෙනවා. කුරුල්ලොත් ඔය විදිහට දඟනවා. නැති උනායි කියලා කිසි පාඩුවක් නැහැ. ඒකට හිතෙන්නේ කොහොමද අම්බෝ මම මැරුණොත් එහෙම මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මැරුණොත් මැරුණ වගේ මැරිලා බලන්න, සක්මන් කරලා බලන්න, සක්මනේ ඈත් වෙලා සක්මන දිහා බලන්න. පර්ෆෙක්ට් යනවා. ඒ කියන්නේ විතර කිරීමක් නෙවෙයි කරන්නේ මම මේ උදම් අන්නවා. සතුටක් තියෙනවා මේ ලෝකේ අපිට ජීවත් වෙනකන් අපිට විද්‍රෝ කරලා ඒ ලෝකෙ දිහා බලන්න පුළුවන් දර්ශනයක් ඕක තිරසෙනෙකුට නෑ අසත්‍යමත් කෙනෙකුට නෑ මිත්‍යා දෘෂ්ටිකයෙකුට නෑ ඒගොල්ලෝ දන්නේ නැහැ එහෙම හැකියාවක් තියෙනවා කියලා. මේකේ පුළුවන් වෙනම පර්ස්පෙක්ටිව් එකකින් බලන්න. ඊළඟට ධර්මසරණයි ගරුතර ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවට කැමැත්තෙමි. නමුත් භාවනාවේදී වම ධර්ම කියමින් සක්මන් කළත් හිත සංසුන් කර ගැනීමට පහසු නැත. මා ඒ සඳහා වම ධර්ම කියන අතර අනුරාධපුරයේ වම වේමනාවේ සමාජ පිළිමේ සිටින් දැකීමට උත්සාහ කළ විට ටිකක් සංසුන්ව සක්මන් භාවනාව කළ හැක. මෙය මෙසේ කලන කුමක් කමක් නැතිද නැතිනම් මාර්ගල විද්‍යේ කුමක්ද? තවද ව්‍යායාම සඳහා යෙදෙන විට ඒ සක්මන් භාවනාවක් ලෙස කළ හැකිද? පිළිතුර දෙන්නේ නම් නැහැනේ. ඒ කියන්නේ මේ අපි සක්මනකට යනවයි කියලා කියන්නේ <clears throat> ඉඳගෙන ඉන්නව නෙවෙයිනේ. යම් කිසි චේතනාපූර්වක කටයුත්තක් කරනවා. ඒ කියන්නේ සචේතනිකව පය වැඩ කරනවා අපි බලනවා. ඒකට 100%ක්ම හිත දාලා ස්වභාවික වෙන්න ඇරලා වෙන දේවල් වලට හිත නොගින් එහෙම පවත්වාගෙන යන්න නමුත් ඒක වෙන්නේ නැහැ මොකද හේතුව අපේ හිතට ටික වේලාවක් සක්මන් කරනකොට මේ සක්මන අපිරිය වෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. ඒකාකාරී වෙනවා. අනිශ්චිත වෙනවා. බයලවන සුළු වෙනවා. Tamange gedara නෙවෙයි වගේ හිතෙනවා. ඕනෙම අරමුණක දිගින් දිගට යනකොට කාමච්ඡන්දේ කැමැති නෑ අරමුණු රස මාරු වෙන්නේ නැති නිසා. ඉතින් එතකොට ඒක රූප අහන්න පයින්නවා, සද්ද අහන්න පයින්නවා. ඉතින් ඒක ඒ තමයි මේ අපේ පරිශ්‍රණය. ඒක තමයි අපේ භාවනාව කියන්නේ. ඉතින් ඒ නිසා එතකොට අර වම වශයෙන් දකුණු වශයෙන් දකින්න තියෙක වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙනකොට අනුරාධපුරේ හිතනවට වැඩිය යම් කිසි කෙනෙකුට පුළුවන් නම් නැත්නම් මේ ප්‍රශ්න කරුටම උත්තර දෙන්න පුළුවන් නම් මම මේ වෙලාවේ ඉඳගෙන නෙවෙයි හිත පිට ගියාට මම ඇවිදින බව මම තාම දන්නවද නැද්ද කියන එකට කට උත්තරයක් දෙන්න පුළුවන් නම් උත්තරේ තියෙනවා. මම දැන් හිටගෙන නෙවෙයි ඉන්නේ, මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ, මම බුදියාගෙන නෙවෙයි ඉන්නේ. මම ඇවිදින බව දන්නවද? මේ මේ හිත පිට ගියත්, ශබ්ද වේදනායි ගියත් මම ඇවිදින බව දන්න බව නැත්තම් ඒකට එළඹ සිටීම වම දකුණට එළඹ සිටිනට වැඩිය පහසුකමක් දැනෙනවද කියලා මට දැනගන්න ඕනේ. එහෙමනම් ඒකට ක්‍රියාකාරී උත්තරයක් තියෙනවා. කැමැතිද මේ ලියාපෙකනාකට උත්තර දෙන්න. ඒකට අමාරුයි. ඒකට ඒ වෙනකොට පිටින් එකක් ගන්න එපා. පොදුවේ රාමුව තේරෙනවද කියලා බලන්න. මම දැන් හිටගෙන නෙවෙයි, මම ඉඳගෙන නෙවෙයි, මම නිදාගෙන නෙවෙයි කියන එක දන්නවනම් මම දකින්න නැති වුණාට අර වගේ සාමාන්‍ය ඉරියව්වේ සතිය පවත්තා. ඒක ලේසි. අර පුංචි දෙයකට සතිය පාත්තන්න බැරි. පුළුවන් නම් පුංචි දෙයට යන්න. වම දකුණ ඔසෝන යවන දබන ඕන දෙයකට යන්න. එහෙම බැරි නම් විද්‍රෝ කරන්න බර ගියරකට දාගන්න වාහනේ. ඉරියව්වට දාන්න. එතන පහසුවක් තියෙනවා එතන උත්තරේ තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ස්වාමිනාසේ මෙතන භාවනා වැඩමුළුවෙන් පිරස්තරේ. යම් අසාධ්‍ය වෛද්‍ය රෝගී සම් අසාධ්‍ය රෝගීගේ අවසාන කාලයේ බාහිර උපකරණ inserting support. පිටින් සිටින විට වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය හා නිගමනය මත උපකරණ සහ විසන්ධි කිරීමට අනුමැති බාරකාරයාගේ නසුන් නැත. ඊට අවසර දීම හොඳද? ඒ අවසර දෙන බාරකාරයාට බුදුදහමෙන් ලැබෙන විපාක මොනවාද? ඒ කියන්නේ කන්ටිනියුේෂන් එක දෙවෙනි ප්‍රශ්නේ එවැනි රෝගාතුරගේ අවසාන මොහොතේදී පිළිසජ්ජනා කිරීමෙන් ලැබෙන බුදුගුණ කුමක්ද? ස්වාමීන් වහන්සේට පෙරවන් සාරයි. ඔව් මේක තමයි ඊතනේෂියා ඒක බරපතල ප්‍රශ්නයක් වෛද්‍ය ශාස්ත්‍රයේ විසින් ලෝකයට ඇති කරපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද ඔය මේ හොස්පිටල්ස් වලට ගෙනිච්චාට පස්සේ මනුස්සයගේ උපකරණ ඔක්කොම ටික හයි කරලා දානවා. ඒතකොට ভেජිටබල් ඔය ගිලි වතුර ගිලීම සහ වර්ධ්‍ය වස්තු ගැස්සීම සිද්ධ වෙනවා. ඉතින් ඒක ඔය කාලයක් තියන්න පුළුවන්. කලාතුරකින් අවස්ථා තිබිලා තියෙනවා. එහෙම ඉඳලා රිකවර් කරපොත්. ඒ කලාතුරකින් සිද්ධ වෙන විදිහට. ඒක නිසා මේ தত্ত্বය නීතිය පැත්තෙන්, වෛද්‍ය ශාස්ත්‍ර පැත්තෙන්, ආචාර ධර්ම පැත්තෙන් ප්‍රධාන විනිශ්චයක් පාඩපත් වෙලා තියෙනවා. ඒ නිසා ඇමරිකාවේ සමහර ප්‍රාන්ත කියනවා බ්‍රේන් එක මැරෙලා නම් මැරුණයි කියලා heart එක වැඩ කරත් දොස්තරට පුළුවන් මරණ සාතිකයක් දෙන්න. සමහර ප්‍රාන්තවල කියලා තියෙනවා heart එක මැරෙලා නම් මැරුණයි කියලා. ඒක නිසා මේකෙදී අර ජීවත් වෙන මනුස්සයාට කිසිම තීන්දුවක් ගන්න බෑ. ඒ තීගත තීන්දුව හරිම කන්ට්‍රඩික්ටරි බව තේරිලා තියෙනවා. ඉතින් එතකොට ප්‍රශ්න තියෙන්නේ මැෂින් එක හරි ගණන්. ඒගොම ඉන්ටර්වියු ගෑන්ට් එක පොඩි යුනිට්ස් ගන්නයි තියෙන්නේ. තව කෙනෙක් ඉන්නවා වේටින් ලිස්ට් එකේ. ඒ නිසා එක්ක මේක අයින් කරන්න ඕන නැත්නම් ගෙදර ඉන්න මිනිස්සු අම්බ කරපු තීරම ඉවරයි. අර මාස ගොඩ එන්නෙත් නැහැ මැෂින් එකට දුවනවා. ඉතින් ඒකකොට ප්‍රෙෂර් එකක් එනවා. එන්න එන්න එන්න. ඉතින් ඒකකොට නීතියෙන් නෑ ඇත්තටම කිසිම මේ පැහැදිලි නිගමනයක්. හැබැයි නීතිය ඉඟි කරනවා මැරෙන්න ඉසලා තමන්ගේ විල් එක ලීලා කියන්නේ කියලා. මම මෙහෙම වුණොත් මේ ভেජිටබල් ගියොත් මාව මැෂින් එකෙන් ගලවන්න කියලා. ඒතර බාරකාරයා වෙන්නේ කවුද කියන එකත් නීතියෙන් හරියට නිර්වචනය කරන්නේ නැහැ. ඒ රෝගියා කියලා තියෙනවා නම් බාරකාරයා අසවලා කියලා වෙන්න පුළුවන්. නමුත් එමනම් බිල් එක නැත්තම් බාරකාරයා පරනවා බාරකාරයටත් පුළුවන්. නමුත් වෛද්‍ය ශාස්ත්‍රයට මේක බරපතල ප්‍රශ්නයක් දැන්. ඒ නිසා ඔය ડોક્ટર ඇන්ටන් ජයසූරි ඉන්න කාලේ ලංකාවේ ලිව්වා පොතක් යුතනීෂා කියලා. ඒකේ පෙන්ලා දීලා තියෙනවා හිපොක්‍රටිස් වෛද්‍ය ශාස්ත්‍ර පියා. හිපොක්‍රටිස් නේ. හිපොක්‍රටිස් ලියලා තියෙනවා මොනම හේතුවක් නිසාවත් ප්‍රාණය තොර කරන්න බෑ. මේ වෛද්‍යවරු අසං කරන්න ඕනේ ඕත් එකක්. first do no harm. සබ්බපාපසා කරන. ඒකම තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා තව කෙනෙකුට අයිතියක් නැහැ ප්‍රාණය නිරුද්ධ කරන්න. ඒක වෛද්‍යවරයෙකුට බෑ. ඒ නිසා වෛද්‍යවරයා කරන්නේ බාරකාර ගෑනකට දානවා. නීතිය කරන්නේ මැරිච් එක නැගේ ලාස්ට් විල් එකට දානවා. ඒක උක මහසි සයිද ස්වාමීන් වහන්සේට වෙලා තියෙනවා. මහසි සයිද ස්වාමීන් වහන්සේ ভেජිටබල් ගියා. ඊට පස්සේ ඉතින් ඒ වෙනකොට බුරුමෙත් ඇත්තටම අපිට උනත් හිටපු ලොකුම ලොකු වටිනා ස්වාමීන් වහන්සේ නමක්. එතකොට මේ යම් කිසි භික්ෂුවක් ගෝලෙක් හරි කිව්වොත් දැන් ඉවර කරන්න කියලා පරාජිකා වෙනවා. ප්‍රාණඝාත අකුසල කර්මයකට වැටෙනවා. මොකද ප්‍රාණීතර කරා කියලා. එනිසා ඒතරම ડોක්ටර් කෙනෙක් කතාව යන්නේ එහෙමයි මම දන්නේ ඇත්ත බොරුව. එයා කියනතර ඔක්කොම ස්වාමීන් වහන්සේලා අවසාන කවුරු දක්වලා යන්නේ කියලා මැග්නීසියම් සල්ෆේට් ඉන්ජෙක්ෂන් එක දුන්නාට පස්සේ ඉවරයි. ડોක්ටර් තීන්දුව කෙරුවා මේ මේ වැදගත් දේ තීන්දුව කරන්න ඕනේ. නමුත් ඒක නිත්‍ය අනුකූල නැහැ. නීති අනුවත් හරි නැහැ. එතික්ස් හරියත් හරි නැහැ. ඉතින් ඒ නිසා මේක අපිට තීන්දුව කරන්න බෑ. නමුත් භික්ෂුවක් වශයෙන් අපිට පාරිචික ධර්ම හතරකින් අපි ආරසා වෙලා තියෙනවා. අපිට මනුස්ස ජීවිතයක් ප්‍රාණින්තර කිරීම තරයි. ඒ නිසා මේ මගේ තාත්තා කියලා හෝ මගේ දරුවා කියලා හෝ මගේ ගෑණි කියලා හෝ මේක ඩිස්කනෙක්ට් කරන්න කියපු ගමන් පාරාජික වෙනවා. ඒ නිසා අත අත තියන්න එපයි කියලා කියනවා. ගන්න වෙන ස්වභාවික දෙයකට ඉඩ දෙන්නයි කියලා එකයි කියලා තියෙනවා. ඉතින් ඒකකොට නමුත් ගිහිව ඉන්න කෙනෙකුට සං භික්ෂුන් වහන්සේ වගේ කරාරින්න බෑනේ. මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඒක විනිශ්චය කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ලේසි වැඩේ තමයි Tamanට කියන්න පුළුවන්. මෙහෙම දෙයකට આવොත් ඔය අචංචා ස්වාමීන් වහන්සේ කියලා තියලා තියෙනවා. මම මෙහෙම වුණොත් මේ සුමේද හඳුර කැමති උනේ නැහැ. ඒ අසනීප තත්ත්වෙ නිකන් ভেජිටබල් වගේ තියේදී අවුරුදු ගාණක් අරසා කරා. ඔය ඉන්නවා. කටර දුන්නොත් ගේනවා මොනවා හරි. මල පාවීම සිද්ධ වෙනවා. හෘද වස්තු ගැහෙනවා. හැබැයි අර අච්චර ප්‍රබුද්ධ වෙච්ච හඳුරෝ එහෙම ඔහෙ බලාගත්තට බලාගෙන ඉනවා. ඒක නිසා ඒක නිශ්චය කරගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඒක නිසා අපිට ඒක මේ ප්‍රශ්න විසඳන්න තරම් ඥානයක් එහෙම නැත්නම් දැනුම තොරතුරු ප්‍රමාණය මදි. ඒ නිසා මේ ඒක ඒක තමයි නැවත brain එකේ decision making power එක එයිද නැද්ද කියන එක. ඒ වෙලාවේ decision making නැහැ. ඒ වෙලාවේ තියෙන පරිවෘත්ති ක්‍රියා තුනක් සිද්ධ වෙනවා. ගිලීම සිද්ධ වෙනවා, මල පහවීම සිද්ධ වෙනවා, හෘද වස්තු ගැහෙනවා. මැෂින් එක ගලවපුවම ඒව නතර වෙනවා. ඒ නිසා ඒකට නිකන් vegetable. හරියට ඒක ස්පිතාලවල හරියට ඒ தත්ත්වය තියෙනවා. ඉතින් ඒකට වෛද්‍ය ශාස්ත්‍රයේ උත්තරයක් නෑ, නීතියේ උත්තරයක් නෑ, සදාචාරයේ උත්තරයක් නෑ. දෙමාපියෝ ඉදිරිපත් වුණොත් එහෙම කළ යුතුයි කියලා ප්‍රශ්නයක් නෑ කෙරුවොත් එහෙම වෙලා තියෙනවා මම දන්න අපේ ප්‍රධාන දායක පවුලක ඒ පුතා එනකන් තමයි හිටියේ පුතා පිටරට හිටියේ ආවට පස්සේ යා කිව්වා ඩිස්කනෙක්ට් කරන්න කියලා. ඉතින් දාගෙනලා අද දක්වම මිනිස්සුත් ඇවිල්ලා. අනිත් ඒ ගමේ ගෙදර හිටපු දරුවෝ කිව්වා අපේ සහෝදර එනකන් ඉමු කියලා. සහෝදර ආපුවා රැඩිකල් තීන්දුව කරා කරන්න කියලා. අපි දන්නේ නැහැ මැරෙන්න හිටපු එකද නැද්ද කියලා. ඊට පස්සේ යා තැවෙනවා දිගටම. ඒ කියන්නේ රිග්‍රෙට් එකක් එනවා. මගේ තීන්දුව තමයි උනේ කියලා. ඉතින් ඒක තමයි මේ අපි කියන්නේ හිතට අවුල් අකලෙස් නීති ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න. ඒක ස්වභාවික වෙන්න දෙන්නේ නැති එක තමයි අපි මේ ඉල්ලලා ගත්ත පරිප්පු. මේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් ඇති කරගත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සමහර ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා ඒ අනන්‍ය වාසී මොනම හේතුවක් නිසාවත් ඉස්පිතාලට ගෙනියන්න එපා. දැන් මෙහි ගෙනිච්ච නැත්නම් ළඟම නෑයට නඩු. ඒ ඒ ඒ ඒගොල්ල හිතනා දේ මනුස්සයාගේ හිත සුව පිණිස ගත්ත නීතියක් කියලා. නැත්නම් මේ ළඟම නෑයට හිත සුව පිණිස ගත් එකක් කියලා. නෑ. වෛද්‍යවරයා කිව්වේ නැත්නම් මැරෙන්නවත් බෑ. වෛද්‍යවරයා කිව්වොත් පණ තිබ්බත් මැරෙන්න ඕනේ. ඒක දන්නවද ඔයගොල්ලෝ? ඈ? වෛද්‍යවරයා කිව්වොත් මැරෙලා නැහැ කියලා ඌට මැරෙන්න බෑ. <laughs> ඒක යම රජුරවන්ට එහා වෛද්‍යවරයයි. ඊටසේ මැරුණයි කිව්වොත් ඒකෙලි මොහොතරීට දාන්න ඕනේ. මොහොතරීදී නැගලා බීටි බොනවා සිගරට් බොනවා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ තරම්ම උප්පත්ති තැන ඉඳලා මරණය දක්වාම සම්පූර්ණ වකිම වෛද්‍ය ශාස්ත්‍රය අරගෙන ඉවරයි. ඒක නිසා අපි නිකන් පපත්සලා විතරයි. ඒක ඒක විතරක් නෙමෙයි ඒ වගේ ට්‍රෙන්ඩ්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක දිහා බැලුවොත් have an apple a day to keep the doctor away. එනිසා <laughs> apple ගෙඩියක් කාලා shape වෙන්න. අපිට වෙන්නේ මේ medical insurance එකක් අත්‍යවශ්‍යයි. ඒක නැත්තම් බෑ කියන එක සම්පූර්ණම අවබෝධ වෙලා. ඒක මේ බටහිර ලෝකෙක ඉඳලා කතා කරන්න තියා හිතන්නවත් බෑ. මොකද ඒ තරම රාමු වෙලා තියෙන්නේ. ඔයගලන්ට ඕනේ නම් වෙබ් එකට ගිහිල්ලා big pharma කියලා බලන්න. අන්න පෙන්නයි ශ්‍රී ලංකාවේ. ෆාමසිටිකල් ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ කරන සෙල්ලම් කෑල්ල. උප්පත්ති ඉඳලා මරණය දක්වා ඔක්කොම ෂෙඩියුල් කරලා ඉවරයි. ඒගොල්ලෝ කියන විදිහට වැඩ යන්න. ඒකට ඇත්තට දොස්තරලාට කරන්න දෙයක්වත් නැහැ. දොස්තරලා දැන් දන්නවා. 2012න් පස්සේ විකිලීක්ස් වලින් එන්න පටන් අරගත්තා. මේක තියෙනවා. නමුත් ඒ කවුරු ප්‍රසිද්ධිය කතා කරන්නේ කතා කරන්න ගියොත් ethical ප්‍රශ්න එනවා ඒගොල්ලන්ට. ප්‍රොමෝෂන් ප්‍රශ්න එනවා. නමුත් මේ ජීවිතය කියන එක මරණය කියන එක ඒ තරම්ම මේ එක එක ශාස්ත්‍ර වලට බාර අරගෙන. ඉතින් කේස් එක තමයි යුතනේසියා මේ ටර්මිනල් patientsලා. ඒ නිසා අපිට අමාරුයි කරන්න මතක තියාගෙන ඉන්න තියෙන්නේ. Taman කවුරු හරි එහෙම ජීවිතර කරන්න ඕනේ කියලා තීන්දුවක් ගත්තොත් විනය හැටියට බලනකොට ප්‍රාණඝාතයකට වැටෙනවා. මනුෂ්‍ය ඝාතනයකට වැටෙනවා. ඒක නිසා ඒ වගේ ඒවල අපන්නක ප්‍රතිපදා පාවිච්චි කරන අවිරුද්ධ ප්‍රතිපදා පාවිච්චි කරන ගන්න කෙනෙක්ගේ තීන්දුවක් ගත්තා වෙයි මගේ නෑ මට හදිසියක් නෑ මේක යස් කියන්න ඕන ඕක ඒක තමයි මේකට තියෙන සාමීච්‍ය මේක තමයි කරන්නේ ඒක ඉවර වෙන්න ඉස්සලා තව එකක් මම කියන්නම් ඒකට මේ ඕලන්දේ හොලන්ඩ් වල ඉන්නවා ડોක්ටර් ඩෙත් කියලා එක්කෙනෙක් ඌට කිව්වොත් ඕනේ ප්‍රාන්තකෙදලා ඉන්ජෙක්ෂන් එක දීලා යනවා එයා බොහොම ප්‍රසිද්ධයි කියලා කියනවා. ඔය ප්‍රශ්නයක් එනකොට ඌට බෑ ගාණක් ගෙවන්න. මෙන්න මේ කේස් එකක් තියෙනවා ගියොත් එයාට කේස් එක දුන්නොත් දන්නව කවුරුත් කරන වැඩේ. එයා වැඩේ සෝට් අවුට් කරලා දීලා යනවා. ඌට කියන්නේ ડોක්ටර් ඩෙත් කියලා. ඉතින් ඉන්න තැන පොඩ්ඩක් ඇඩ්‍රස් එක හොයලා තියාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිවාසික බොහෝ යෝගීන් අවසාන පරිණතයේ රැ 8 සිට 9 දක්වා සීමා නොවේ ජීවිතව කරගෙන යාමට උනන්දුවෙන් සිටී. ඒ සඳහා කාරණක අනුග්‍රහය පිණිස ඥාතීන්ට පිළිපැනීම සහ ධාතා සඥාය කිරීම බණ දේශනාවෙන් අනුතුරුව කරුණු ලෙස යෝජනා කරනවා. නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා. ඔයටි පොදු මේ කාගෙත් එකගතාවකට තියෙනවනම් ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. මොකද හැන්දෑවේ මේ පරියන්කේ ඔප්ෂනල්. ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒ ගාථා සජ්ජායනා කියලා කියලා ඒක ඩිස්ටර්බ් වෙනවනම් මේ බණෙන් පැති කරන්න පුළුවන්. ඒ නිසා මේ රහස් ඡන්දයක් තියන්න වැඩි ඡන්දයෙන් යන කට්ටියට නැත්නම් විවෘත ඡන්දයක් තියෙනවද නැත්නම් රහස් ඡන්දයක් තියෙනවද කියලා. මේ දිගටම මේ ධර්මදේශනාන් පස්සේ ගාථා කියලා ක්ලෝස් කරන එකට කැමතියි අත උස්සන්නේ. එතකොට ඔයගලට දිගටම භාවනා කරගෙන යන්න පුළුවන් ඕනේ නම් නවයෙන් පස්සේ වුණා. ආ භාගයට බය තනි කරලා අත උසන්නවා. දෙකටම දෙකටම උස්සන්න බෑ අත් දෙකක් උස්සන්නත් බෑ. අයි මේක වැඩි වගේ. මට බැලුව බැලමට පේන්නේ එහෙමයි. ඔව් එහෙනම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේදී සිත තැන්පත් වී ආනාපානයේ සියුම් වන විට ශරීරයේ පුරාම මොනවාද වූ දැඩි ප්‍රාශයක් ඇතිනේ. මේවා ස්වයෙන් සිටන විට සියුම්වද මහන්සි වී සිටන විට ඊට ගොරෝසු හා පැහැදිලි ලෙස දැනේ. ආනාපානයේ ගෙවි ගොස් ඇති විට ආනාපානයේ නැති නිසා මේවා දෙස බලා සිටීම නිවැරදිද? මේවා දෙස බලා සිටීම සුවයයි. මේ සංවේදනා සංඥාද වේදනාද ප්‍රීතියද භාවනා නොකරන වේලාවකද සිත සංසුන් කරගෙන උවමනාවෙන් බලා සිටිනොත් මේවා පෙනේ බොහෝ නිශ්ශබ්ද වේලාවක කන්වල ඇසෙන රණියන්ගේ අඬනවා වැනි ශබ්ද මේ සංවේදනාවලට සමානතාවක් ඇද්ද කරුණාවෙන් පහදා දෙන්න බැහැ මේ සංවේදනාව ආවට පස්සේ බලන්න මේක මේ මැරිලා නැති බවට තියෙන සංඥාවක් මට නිින්ද ගිල්ල නැති බවට තියෙන සංඥාව. මට ක්ලාන්ත වෙලා නැති බවට තියෙන සංඥාව. ඒ නිසා මේක භවය කියලා ගත්තොත් පැවැත්ම කියලා කියන්නේ මේකයි. මේ තමයි කෙලෙස් අඩුම තැන. මේකේ රූපයක් වශයෙන්, වේදනාවක් වශයෙන්, සංඥාවක් වශයෙන්, සංස්කාර වශයෙන්, විඥාන වශයෙන් මේක මැනිෆෙස්ට් වෙච්ච ගමන් කෙලෙස්. මේ තියෙන తත්වය රූපෙකුත් නෙවෙයි, වේදනාවකුත් නෙවෙයි, සංඥාවකුත් නෙවෙයි, සංස්කාරකුත් නෙවෙයි, විඥානකුත් නෙවෙයි. නොවෙන්නේත් නොවේ. නිසා කියනවා මේ මේ අත්දැකීම කොටු කරන්න බෑ. ඇහෙන් දකින්න එකක්ද, කනෙන් අහන එකක්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද කිය. මේක රූපයක්ද, ගන්ධයක්ද, රසයක්ද මොකක්ද කියන්න බෑ. ඔය අන්තිමට කියලා sound of silence එකත් පේන්නේ කනට ඇහෙනවා වගේ. නමුත් ඒක මේ කම්බිරත් එක්ක සම්බන්ධයක් තියෙන එකක් නෙවෙයි. මම මර්වින්ට ඉනලා තියෙන පොත් ටිකක් ඒකේ තියෙනවා ඒක පිළිබඳව ලියවිච්ච පොතක් අපි සිංහලට දැම්මා. අන ඒ පොත තාම ආවේ නැහැ. ඒ පොත මේ අච්චු ගහලා තියෙනවා. ඒ පොත ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් මේ inner listening කියලා. බිකු අමරෝ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා අමරාවති වෙබ්සයිට් එකේ තියෙනවා. ඇත්තට ලංකාවේ දැන්න මුද්‍රණය වෙලා තියෙනවා. මම එනකොට ඇවිල්ලා තිබුණේ නැහැ. ඇතුළතට සමන් දීම කියලා අපි ඒක සිංහලට දැම්මා. ඒක හැම ආගමික ග්‍රන්ථවලම සඳහන් වෙලා තියෙනවා. බයිබලෙත් තියෙනවා, කුරානෙත් තියෙනවා, තේරවාද පොතේ තියෙන හැමතැනම තියෙනවා. මේක නිහඬතාවයේ හඬ. නැත්තම් හුදේකලාවේ හඬ. විවේකයේ හඬ. අන්න ඒක අපිට බය 24ම ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් අවදීන් ඉන්න හැම වෙලාවෙම මේකත් එක්ක ඉන්න පුළුවන් නම් ඒක හරියට කාන්තාරයක ඉන්න මනසට තියෙන ෂේම භූමියක් වගේ. කෙලෙස් සහිත භූමියේ නික්ලේශී තනක් වගේ. කෙලසිච්ච කෙනාට නිර්මල තනක් වගේ. ඕනිකම් කටුල්ලක් ඕනේ මරණ තර්ජනයක් කියනකොට බලන්න මෙයා නැති වෙන්නේ මෙයා ඉන්නවා. අපිට තියෙන්නේ මේ කංකටලු පැත්තක දාලා මේකත් එක්ක නිතරම සුවදකම තියානින්න පුළුවන් නම් ඔය මොනම දෙයකින් සැලෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක බහුලීගත කරන්නේ. පුළුවන් තරම් කරන්න මේක භාවනා ප්‍රතිඵලයක් නෙවෙයි. භාවනාවෙන් කරන්න හිතේ තියෙන අනිකුත් විචල්්‍ය සාධක පොඩ්ඩක් අයින් කරලා මේකත් එක්ක අපි සුවද කරලා මිත්‍ර කරලා දෙන එකයි. නමුත් මේකම ලෙඩක් කියලා බේත් බොන මානසික වෛද්‍යවරු හම්බෙන කට්ටිය ඉන්නවා. මේකම ලෙඩක් කියලා බේත් බොන කායික වෛද්‍යවරු හම්බෙන පිරිසක් ඉන්නවා. මේක මහා කාලකන්නිකමක් කියලා සලකලා නූල් ගැට ගහන සෙත් කවි කියන මිනිසුත් ඉන්නවා. ඒ මොකද මේක කාලකන්‍යාට පේන්නේ මහා පාළුවක් විදියට, මහා හුනියමක් විදියට, මහා කාලකන්නිකමක් විදියට. සත්පුරුෂයාට පේන්නේ හුදකලාවක් විදියට, විවේකයක් විදියට, විස්රාමයක් විදියට. ඒ නිසා මේක කෙරේ දක්වන ආකල්ප වෙනස් වීම තමයි අපි ආධ්‍යාත්මය හරහා හොඳ පැත්තට දාගෙන මේකේ ඉන්න තාක්කල් වයසට යamak නැහැ. රෑ දවල් කියලා වෙනසක් නැහැ. ඒක ගානට තියෙනවා. ඉතින් මේක මේ සංඥාවක් කරගන්න එළඹ සිටි මොහොතට ක්ෂණ සම්පත්තියට මැරිච්ච නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට සිහි නැති වෙලා බවට මේක තියාගන්න සාකිකාරයක් විදියට. ඒකල බලන්න Tamanට හොඳටම කවුරු හරි බනින වෙලාවක ඒ ඒ ඒ දැවෙන කටයුත්ත වෙද්දි මේක මගෙන් පැහැර යනවාද කියලා. එතෙන් දැන් Taman කාට හරි බනින වෙලාවක බලන්න මේකේ පැහැර යන්නේ නැහැ. ඒක නිතරම තියෙනවා. ඒ නිසා මේක ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න මාත් එක්ක මම ඉන්නවා කියන ගන්න පුළුවන්. ඒක නිසා මේකට කිව හැකි ප්‍රකාශ කර හැකි වචන රාශියක් තියෙනවා විවිධ දේ තියෙනවා කොයි එකකින්වත් ඕක අංග සම්පූර්ණ විස්තර කරන්න බෑ. ඉතින් ඒක නිසා මේක මේ සම්මුති ලෝකේ සහ පරමාර්ථ ලෝකේ අතරමැද තියෙන හොඳ සංදිස්ථානයක්. ඒක නිතර හුරු කරගන්න කියන එක තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ මෑත කාලයේ ලංකාවේ අභිධර්මයේ හැදෑරීම පිළිබඳව උද්‍යෝගයක් ඇති වී ඇති බව පෙනේ. මටද දැන් අවුරුදු දෙකක පමණ කාලයක සිට අභිධර්මයේ හදාරමි. මමද බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ප්‍රඥාව කලින්ට විදහා දක්වන අවස්ථාවක් ලෙස අභිධර්ම දේශනා මට හිමියේ. ගැඹුරු ධර්ම කරුණු නිර්මූල කර ගැනීමට අභිධර්මයේ දෙහිමින් නිවාරණ බව මගේ අත්දැකීම. වාසනාවකට එය සරලව ඉගෙනීමේ ගිහි පෙරදි ගුරුවරුන් කිහිප දෙනෙකු දැන් ලංකාවේ බිහි වී ඇත. කෙසේ වුවත් සමහර ස්වාමීන් වහන්සේලා අභිධර්මයේ ඉගෙනීම කෙරෙහි ඊතරම් උනන්දුවක් නොදක්වයි. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අවවාදය ලබා දෙන්න. ධර්මං සරණයි. මගෙත් අදහස් තමයි අපි දැන් මේ තිබුණා නෑ කියලා වර්තමාන මොහොතට යන්න කිසිම සහයෝගයක් හෝ විරුද්ධත්වයක් නෑ. එනිසා ඒක සම්පූර්ණ පරිබාහිර කාරණාවක්. ඒකට ප්‍රිය කරත් එකයි, ප්‍රිය නොකරත් එකයි. මේකට අදාළ නෑ කියන එක විතරක් මට කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසන සේසාවට තුන් වරක් සෙනවා ලබන්නේ. සාදු සාදු සාදු කවුරක්ක සාදු කියන්නේ නැහැ. දෙවිතුරු බුදුදහම ප්‍රචාරයට තව තවත් ශක්තිය ලැබේවා. සාදු සාදු සාදු. මම මීට ඉහත භාවනා වැඩසටහනකදී ප්‍රථම වරට ආනාපාන සතිය ලැබුවේ. සිත නාසිකාග්‍රය මත පමණක් රැඳී බොහෝ වේලාවක් ඇවිදින. සිරිරේ සීළු ආයවවල සංවේදනයක් නාසිකාග්‍රයට දැනේ. එදින ලද අත්දැකීම නිසා මා භාවනාවට යොමු වුණා. මෙම වැඩමුළුවේදී හුස්ම සියුම් වූ පසු සිත පොළව මට්ටමට මදක් ඉහළින් සෑහෙන ගුවන් යානාවක් වේගයෙන් ඉදිරියට ගමන් කරනවා මෙන් දැන්නේ. නොහඳුනන පුද්ගලයන් අතරමඟදී හමු වුණේ. නමුත් ඔවුන් ළඟ නැවතීමක් නැත. අවසානයේදී සිරුර විශාල කම්පනයකට පත් වී දැඩි උණුසුම් රැලි ධාරා පිටවෙන්නට විය. ළඟට නෑදෑයන් දෙදෙනෙක් ළඟම නෑදෑයන් දෙදෙනෙක් සිහියට නැගුණා. එහෙත් ඔවුන්ද දන් දී මගේ ජීවිතයේ පූජා කරමින් සිටුවේ. එහෙත් එතනින් එහාට යාමට සිතට අවශ්‍ය වූ බ්ලයින්ඩ් වෝල් එකක් වැනි තැනක නතර වුණා. නැවත සිත ගමන් කිරීමක් සිදුවේ නැත. මෙයට කමඨහන් ලබා ගැනීමේ අවස්ථාවක්ද ආත්මිකව පහදා දෙන්න තෙරුවන් සරණයි. ඔව් මේ ක්‍රූස් මිසයිල් එක ගිහිල්ලා දෙන්නේ. අර පොළවේ මට්ටමේ යනමයි ඒක රේඩාර් එකට අහුවෙන්නේ නැහැ. ක්‍රොස් මිසයිල් එකේ තියෙන වගේ එක එක එක එක මේ අපේ එක එක මේ වැඩ කරු නැති නියුරොබික්ස් අර කරන්න ගන්න. අපි අර සම්ප්‍රදාන කූල රට්ටකේ දුවන මනස අනිකුත් බ්‍රේන් සර්කිට්ස් අර කරන්න ගන්න. ඒ වැඩ කරන්න ගත්තට පස්සේ තමම වෙන කෙනෙක් වගේ. නැත්නම් තමන් මැරිලා ඉපදුනා නැත්නම් තිරියන් වුණා වගේ. ඉතින් මේවා එකක් නෙවෙයි තියෙන්නේ. දහසකුත් එකක් තියෙනවා. හැම දවසෙම මේවා කරන්න කරන්න තේරෙන පටන් අර ගන්නවා අපි මේ මොලේ කොච්චර පොඩද වැඩ ගන්න කියලා. අපි ගන්න මේ දවල්ට කන්න රැයට කන්න එක විතරයි. කෑම දාතලා විතරයි. ඕකටමනේ මැරෙන්නේ. කොයි වෙලාවක හරි ඔක පැත්තක දාන එක හුස්ම ටික තියා බලනකොට පුදුමාකාර දේවල් තියෙනවා. ඒක මේ ස්ටෑන්ඩඩයිස් කරන්න බෑ. මේක මෙහෙම විය යුතු මෙහෙම වුණා කියන්න බෑ. මේ වගේ මේ නියුරොබික්ස් ගොඩාක් වැඩ කරන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා අපි ජීවත් වෙනවයි කියලා කියන්නේ මේ හැම සෙල්ලක්කාර ඒ නර්වස් සර්කිට්ස් වලටම ඉඩ දෙන්න. ඉතින් ඒක නිසා බුදුදහම කියනවා මේ මිනිස්සෙක් වෙලා ජීවත් වෙලා. එකම සින්දුව කිය කියා එකම නාටකම නටන එකම රට්ටක වැටලා ඉන්නේ හරි sorry එච්චරයි කියන්න තියෙන්නේ. ඒ නිසා මේ වගේ වෙනකොට මේ මේ මේ ට්‍රෙන්ඩ්ස් මේ තියෙන මේ න්‍යිරොබික්ස් කිල්ලෝරක්ම කරන්න බෑ. අපි මුළු අවුරුදු 120ක් ජීවත් වුණත් මොලෙන් දශම දෙකක්වත් වැඩ ගන්න නැතිලු. ඊටු ටික ඔක්කොම ෆ්‍රෙෂ්. වැඩ අරගෙන නැහැ. ඉතින් පොලිටිෂියන්ස් ලාගේ 100%ම ෆ්‍රෙෂ්ලු. ඔය ඔක්කොම සෙකට්ටරියෙන් විතරනේ වැඩ ගන්න. එනිසා හම්බ කරන කණේ උගේ ටිකක් වැඩ කරන්න වෙනවා. උඩ කණ්ඩ නැහැ නේ. ඒක නිසා හම්බ කරන්න වෙනවා. ඒත් අපි තියෙන ප්‍රමාණයෙන් අපි වැඩ ගන්න මෙච්චරයි. සරුවත්න කියලා කියන්නේ 100% වැඩ. බුදුහාමුදුර බුදු වෙලා තියෙන්නේ මනුස්ස මොනස සම්පූර්ණ අවදි කරගෙන. ඉතින් අපිට බුදුරජාණන් කියනවා කරුණා කරලා ඔය දන්න ආගමට, දන්න ජාතියට, දන්න රුචි අරුචියට හිර වෙන්න එපා. ඔක පොඩ්ඩක් විවෘත වෙන්න ආවේ. ඊට පස්සේ සීමාවක් නැහැ. ඉතින් මේක පාරක් විතරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප දැන් සෑම දිනෙම පින් වාක්‍යයක් කියවයි. නමුත් ඔබ වහන්සේගේ දේශනාවේ කලින් කීවේ තමාගේ ක්‍රියාවේ ප්‍රතිඵල තමා පසුපස එන බවයි. එසේනම් මාර්ගින් කරන ලද පින තව කෙනෙකුට අනුමෝදන් වන ආකාරය පැහැදිලි කරමින් ඉල්ලමි. පින් අනුමෝදන් වන්නේ නම් පව අනුමෝදන් වන්නේ නැත්තේ මන්දයි පැහැදිලිව පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට දීර්ඝාසපත. ඔව් භාවනා නොකරන ඉන්න හැම වෙලාවෙම කරන්නේ භවනෝදමන එක තමයි. ඒකට කියනවා අකුසල සමාපatti කියලා. භාවනා කරනවා කියලා කියන්නේ එක්කෝ නියුට්‍රල් එහෙම නැත්නම් කවුරු හරි හොඳක් කරපොඳක් හෝ තමන් කරපොඳක් අනුමෝදන් වෙනවා. ඉතින් ඒක නිසා කියලා තියෙනවා පහනක්පත් වුනහම ඒකෙන් තව කොච්චර පහන්පත්තු කරත් මේ පහන දැල්ලට බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා පහනෙන් පහනපත් වෙන්න අරිද්ද කියලා. ඒ නිසා කුසල පැත්ත කෙරෙනවට නෙවෙයි නැත්නම් වේවම කියන අදහසින් නෙමෙයි ඒක පුළුවන් තරම් බෙදා ගන්න. කියන්නේ නැත්නම් අපි ස්වභාවයෙන් කරන්නේ අකුසල සමාපත්තිය තමයි. ඒ නිසා අපිට මේ මනුස්සයාට මේ බෝ වෙලා තියෙන භයානක ලෙඩක් තමයි අකුසල සමාපatti. පත්‍රය කියන්නේ අකුසල සමාපත්තිය, රේඩියෝ එක කියන්නේ අකුසල සමාපත්තිය, ටෙලිවිෂන් එක කියන්නේ අකුසල සමාපත්තිය, සම්පප්පලාව කියන්නේ අකුසල සමාපත්තිය, ජනමාධ්‍ය කියන්නේ අකුසල සමාපත්තිය. පුළුවන් ද අපිට ජනමාධ්‍ය තුන් වල ජීවත් වෙන්න මොන තාලෙමත් බෑ. මම දැන් මෙතෙන් දෙන්නේ completely cut off. එතන කුසල සමාපatti. ඉතින් ඒකෙන් මේක කාට හරි විය යුතුයි මේක නොවිය යුතුයි කියලා කියන්න අයිතියකුත් නැහැ අපට. කාටවත් පටවන්න කමක් නැහැ. නමුත් සරෝජනාන්තේ කැමැතිනම් බාර ගන්න කියලා කියලා තියෙනවා කුසල සමාපත්තියට යන්නේ කියලා. එහෙම නැත්නම් ස්වභාවයෙන් යන්නේ අකුසල සමාපත්තිය නිසා ඒක ඩිෆෝල්ට් එකෙන් යන්නේ අකුසල සමාපත්තිය තමයි. කුසල සමාපත්තිය කවදා ඩිෆෝල්ට් නැහැ. ඒකට බුදුහන්සේ කියන විදිහ නිසා අපි ඒක පුළුවන් නම් බලනවා. මේක අනිත් අයත් එක්ක හදා බෙදා ගන්න. ඒක නිසා ඒක හදා බෙදා ගන්න අපි දැඟලුවට වෙයිද නැද්ද කියන්න නම් බෑ. ඒකට නම් මාත් පිළිගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ මාගේ නවනේ නම හැවිදී දීයේ දිනක මා දිනක මට ඇවිදින් පැරසුවා I cannot trust monks and I don't want to go to the temple anymore. මම ඇහුවා ඇයි කියලා. එවිට ඇය පැවසුවා බුද්ධ stayed homeless and penniless. But now monks are using everything. මෙයට පිළිතුරක් සපයනවා. එලෙසම මාගේ වැඩිමහල් දරුවන්ද පන්සලට ගොස් ගත කරන ක්‍රියාවන් බුද්ධ ධර්මයට අදාළ නොමැති දේවල් බව පවසා පන්සල් යාම මල් පහන් පිදීම ප්‍රතික්ෂේප කරයි. නමුත් ඔවුන් ඉතා යහපත් දරුවන්ය. බුද්ධ ධර්මනා මල් පහන් පිදීම අතර සම්බන්ධය කාරුණිකව පහදා දෙන්න දෙරුවන් සරණයි. මේකටත් අවුරුදු 6කට බාල ළමයකින් ඇහුවනම් ඔක්කොම තොරතුරු දැනගන්න පුළුවන්. මේ ළමයි දෙන්නත් ටිකක් කරප්ටඩ් එකයි වෙලා තියෙන්නේ. දැන් 9යි ටිකක් වැඩි වෙලානේ. අවුරුදු 6ට අඩු එක ඔක ඔක්කොම දන්නෝ කියන්නෙම නැහැ. මොනක් කියන්නේ. ඒ නිසා අපිට දරුවෙක් තියා මගේම හිතේ තියෙන කොටසක් මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම කොහොමද තව දරුවෙක්ගේ අදහස්ම හරි වැරදි කියන්න මට මොකද්ද තියෙන අයිතිවාසිකම්. ඒ නිසා මෙහෙර ඉමර්සන් කියන දාර්ශනිකයා කියලා තියෙනවා ඔබ කියන දේ මගේ අදහස වල 100%ක්ම විරුද්ධ වෙන්න පුළුවන්. ඔබේ මතය මට 100%ක් විරුද්ධ වෙනවා. නමුත් ඔබේ කීමට ඇති අයිතිවාසිකම් වෙන්නේ මම අවසාන ලේබින්දු දක හදක් වගේ. මට කියන්න අයිතියක් තියෙනවා. ඒ නිසා ඒ ළමයා භාගෙට ඔය කියලා තියෙන කතාව. අංග සම්පූර්ණක නෙවෙයි. ඉතින් මේ ඒ අවුරුදු 9 කියන ළමයා පැවිදි වෙයි කියලා හිතන කවදාද? පැවිදිනොත් කොහොම හිටියේ? ඒ පැවිද්දයි මමයි දෙක වෙන් කරලා නෙවෙයි කතා කරන්නේ. ඒ පැවිද්ද මෙහෙමයි මම අයිඩියලිස්ටික් බලාපොරොත්තු ඒක නෑ. ඒ නිසා මම ඩිස්කරේජ් වෙලා තියෙනවා. මම ওই වගේ මීට මිනිහෙක් මම අද පැවිදිලා ඉන්නේ. ඒ දවස්වල මට තිබුණේ එකම ජෝක් එක තමයි පාරදී හාමුදුරනේ දැක්කොත් බන්නේ බනින් නැතුව ගියොත් මට අප්සෙට්. හින්ට් එකක්වත් ගන්න. ඒක මගේ විනෝදාංශයක් ඒ කාලේ. දාම්පාසල්ට ගිහිල්ලා තිබුණේ ආපු සික්කකට ඇටෝ කෙනෙක් අම්මලා දෙන්න කරන්න එපා කියලා මේ සීවරේ කියලා මට මොන විදිහකින්වත් තිබුණේ නැහැ. මොකද විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ හාමුදුරුවෝ ගන්නේ අමුතුම සත්තු జాතියක්. යුනිවර්සිටි එකේ. නම් යුනිවර්සිටි එකේ තමයි මම මයින්ඩ්ෆුල්නස් එක පටන් ගත්තේ. ඒ තාමතුකෙන් තමයි මට උදව් කරේ. ඒකට ලියලා මම පැවිදි වෙන්න හිතනකොට මයිත් එක භාවනා කරපු ගිහි සමිතිය කට්ටිය කිව්වා එක්ක උඹ හොන්දටම මානසික අසහනයකටපත් වෙලා නැත්නම් ලොකු වෙනසක් වෙලා උඹ කොහොමද මෙච්චර බැන බැන හිටපු සංඝයා වඩටපත් වෙන්න හදන්නේ කොහොමද කියලා අපිට කියලා දෙන්නේ කියලා. එතන සිටි ඔක්කොමලා පෙන්ෂන් ගත්ත ගුරුවරු සහාය කට්ටියගේ දරුවෝ. ඉතින් මං කිව්වා මට මතක මට බෑ ඔක්කොම ඔප්පු කරන්න. හැබැයි මම ඔකට කියන ඉඩේ ඇත්ත මම හිතන විදිහට මම පැනලා යනවා. මේ සංඝයා කියන්නේත් මිනිස්සුયો කියන එකයි මට තියෙන එකම අදහස. ඒ රංගපෑම ඒකට ඇඳට මිනිස්සුනේ. ඉතින් මිනිස්සුයන් ඉතින් මිනිස්සු කන කම්පා කරන තුක කොහොම කරන්නේ? අපි අයිඩියලිස්ටික් හදලා යා කුරුසෙට තියලා එන ගැහුවොත් නම් එහෙනම් බෑ අනුකම්පා කරන්න. මේ මිනිස්සු කියලා හිතුවාම ඉවරයි. දැන් මෙතනදී සාමිනාන්ත කියන්න පුළුවන් අර ළමයට මල් පහන් පූජා කරනවා කියන්නේ මේ ඒකේ තේරුම මේ මලක් ලස්සන මලක් පරවලා යනවා වගේ තමයි අපේ ජීවිතෙත් පවදාරි මැරිලා යනවා කියන අදහස ඉතින් ළමයට ඕනම පුළුවන් කියලා දෙන්න නේද? ඔය වගේ කෙනෙකුට මේ වගේ තර්ක වලින් කවදා වෙනසක් ඇති කරන්නේ නැහැ. නෑ තේරෙන්නේ නැහැ මේකට රිපල්සිව්. ඒක ඒක නෙගටිව් ගිහිල්ලා තියෙන යාන වැඩක් නෑ. යාර කියන්නේ කවුරු මල් පූජා කරන්න ඕනේ නෑනේ. ඔයාට ඔයාට ඔයා කළ යුතුයි කියලා කවුරක්වත් කියන්නේ නැහැ. හැබැයි අනිත් එක්කනට මල් පුදන් තියෙන අයිති වෙන්නේ ඔබ සටන් කරන්න. එච්චරයි අපිට තියෙන්නේ. මම මල් පුදන් නැති වෙනම කතා නෝ තංච කරන මල් පුදන් තියෙන අයිති වෙන්නේ අපි සටන් කරන්න ඕනේ ඒක කරපන්. ඒ නිසා අපි එයාගේ මතේ අපි ගන්නවා මිසක් අපි මතේ වෙනස් කරන්න ගිය ගමන් ඇන්ටගොනිස්ටික්. එයාගේ මතේ ගන්න පුළුවන් අපට. මොන පදනේම දෙන්නේ. ඉතින් ඒක අනික් කෙනෙක් මල් පුදුවා කියලා වට ප්‍රශ්න නැහැ. එච්චරයි කරන්නේ. කරු ස්වාමීන් වහන්සේ පෙරදී ආනාපාන සතිය වඩන විට විවිධ රූප අනුචායා හැම විටම දැర్శණය වේ. දින දැන් දින දෙකකට පෙර එය බොහෝ දුරට රන්වන් පාට දිස්වන්නට විය. දැන් ඒක ක්‍රමයෙන් වෙනස් වී ඉතා සුදු පැහැයක් පමණක් ඉතිරි වී ඇත. මේ සමාධියේ ඉදිරියට වර්ධනය වීමත්ද පෙර නොවැඩු පරිදි සක්මන නිතර වැඩි වීමේ ප්‍රතිඵලයක්ද කරුණාකර පාදා ඒත් අපි ඒ තරම් විස්තර හොයන්නේ නැතුව වෙනස් වීමේ ලකුණක් කියලා ගන්න. තිබුණ දේ වෙන දෙයක් වඩපත් වෙනවා. ඒක තමයි අපිට අපිට බුදුරජාණන්සේ ඉස්ලාම් පෙන්නලා තියෙන්නේ. මේ හැමදේම විවිධ රතහන් විවිධ ආකාර තියෙන දේවල් එන්නේ වෙනස් වෙනවා. අපිට ප්‍රගතියක්ද පසුබෑමක්ද කියලා මනින්න යන්න බෑ. ඒකට අතතියක් වෙන මේ වෙනස් වීමේ ලකුණක් කියලා ඒක වැඩි වැඩි වීම සඳහා කළ යුත්තේ මොකද්ද ඒක කරන එකයි කරන්නේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන විට සක්මනේදී දකුණ වම කියා සිත යෙදවීම නැවතුණු විට ආනාපාන සතිය වැඩිම හොඳද මාහට මේ පුරුද්දක් විය මේ ආකාරයෙන් සක්මන් භාවනාවේ යෙදීමෙන් සතියට අහිතක් වේද කරුණාකර පහදා දෙන්න ඔබතුමාට දීර්ඝාස පතමි සතියට අහිතක් වේද කියලා නම් දෙවැන්නේ කොට කියන්න බෑ තමයි දැනගන්න ඕනේ එලඹ සිටීම් වැඩනම් වැඩියි නමුත් මේ දෙකම අනායාසයෙන් වෙනවා නම් කිසි පතයක් නැහැ. චේතනාවක් ආවොත් හිතාමතා කෙරුවොත් තමයි කර්ම රැස් වෙන්නේ. ඒ නිසා වම දකුණ කියන එකත් නැත්නම් නොකිය වම දකුණ කියන වෙලාවේ දැකීමත් ඊට පස්සේ නතර වුණාට පස්සේ අනායාතයෙන් සක්මය ආනාපාන සිද්ධ වෙනවා නම් ඇඟිලි ගහන්න යන්න එපා. Tamange තියෙන වගවීම Tamange තියෙන මේකට සම්බන්ධ වෙන චේතනාවන් ඔය විතර නිසා පුළුවන් තරම් බලන්න චේතනාව වෙනවනම් පොරකන්න යන්න එපා. ඒක නොගිය යුත්තක් කියලා හිතා ගන්න චේතනාවෙන් තොරව වෙනවා නම් බාධාවක් නැහැ. frictionless. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී හිතට සිතිවිලි එන විට එය මගේ කරගන්නේ නැතුව මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි කිය ඔබ වහන්සේගේ උපදේශ අනුව මෙනෙහි කරන්නෙමි. ඔබ වහන්සේගේම තවත් බණකදී මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි විදිහට උපදෙස් දී තිබුණා. එහිදී අනාත්මය යන්න මම කියා කෙනෙක් නැත යන විදියට පැහැදිලි කර දුන්නා. මගේ අවබෝධය නිවැරදිද? කරුණාවෙන් පහදා දෙන්න මැනවි. ඔබ වහන්සේට නිරෝගී සුවපත්. මම හිතනවා මම කිව්වයි කියලා කිව්වට මම මෙහෙමයි ඕකට ඉදිරිපත් වෙන්නේ. තමන්ට හිතවිලි එනවා නම් ඒ හිතවිලි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියනවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකත් නෙවෙයි රූප කර්මත්තාන්ට හිත දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඔය ඔය කියන මට්ටම් වලට එන්න දින බොහෝම ඉස්සරහට ගියාට පස්සේ මේ වෙලාවේ කරණ තියෙන්නේ හිත පැවැත්විය යුතු අරමුණ. තමන්ගේ ക്ഷേම භූමිය, තමන්ගේ නිර්මල ස්ථානය, නිර්වුල් ස්ථානය මොකද්ද කියලා දැනන එතෙන්ට හිත ගන්නවා මිසක් පැමිණිච්ච රූප මේ වේදනා මේ හිතවිලිත් එක්ක නඩු කියන්න ගිය ගමන් කතන්දර ගෙතෙනවා. ෆැබ්‍රිකේෂන් යනවා. ඒක හදාකත් ඉවර කරන්න බෑ. ඒ නිසා දැනගන්න මේ වගේ වෙලාවට ආරස්තක ස්ථානට හිත ගන්න. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ බණ දේශනාවේදී ගත්ත උදාහරණ පිළිබඳවයි මේ ප්‍රශ්නය. ඒ උදාහරණයේදී ඒ යෝගාවචරයා සක්මන් භාවනාවේ දී සිටින විට රොබින් කුරුල්ලා දැකීමෙන් සිත පිටතට ගොස් ඇත. එහෙත් රොබින් කුරුල්ලා දැක්කායේ දැන ගැනීම නිසා සතිය නැති වී ගියේ නැහැ නේද? සතියේ අරමුණ වෙනස් වූවා පමණක් නේද සිදුවී ඇත්තේ? නැවතත් සතියෙන්ම සක්මනට සිත ආපසු පැමිණෙන නිසා මෙය සති සංයෝජනයක් ලෙස සැලකිය හැකිද අනුකම්පාවෙන් පහදා දෙන මැනවි වහන්සේට නිරෝගී දීර්ඝාස පතමි. ඒක සති සම්පජාඤ්ඤය කියන්නේ අරමුණු මාරුණට සතිය කැඩුන්නේ නැහැ. සම්පජාඤ්ඤය කියන එකයි ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලි වෙලා තියෙනවා මම පොඩ්ඩක් තව ඩිංගිත්තක් මම ඒකට එකතු කරන්නම්. ඊයේ මට ඒක අවස්ථාව ලැබුණේ මේ විදියට රොබින් කුරුල්ලා දැකලා මගේ හිත තියෙන්න ඕනේ මේ ධක්මනේ දැන් රොබින් කුරුල්ලට ගියා මම නැවතත් මට පුළුවන්කම තියෙනවා කරන්න තියෙන්නේ මූල කර්මස්ථාන ගන්න ඕන කියන හැඟීමෙන් රොබින් කුරුල්ල දිහා බලනකොට රොබින් කුරුල්ල රස විඳින්න බෑ ඒකට මත් වෙන්න බෑ මොකද දැන් අපෝ එන හිතනේ තියෙන්නේ ඒක නිසා දැන් මම මෙහෙම ධර්ම සාකච්ඡාවක් කරද්දී කවුරු හරි මෙතෙන් ඇවිල්ලා උසුළු උසුළු කරනවා කියලා කියනවා එහෙම නැත්නම් මොකක් හරි බාධා කරනවා. නැත්නම් අපි මේකේ කටයුතු කරනවා. සාකච්ඡා කරනවා මෙයාගේ උසළු විසළුව තියෙනවා. එතකොට මට මේක දිගේ හිත පවත්වන ගතිය තියෙනවා මේක රස විඳින්න හෝ මේකෙන් වෙන බාධාවක් එන්නේ නැහැ. මගේ හිත එන්ගේජ් වෙලා තියෙන මේකත් එක නැත්නම් මම යන්න ඕන මෙතෙන්ඩයි කියලා දන්න ඒ නිසා ලෝකේ දිහා කානිවල් දිහා සම්භාෂණ දිහා බලනකොට බලන බව දන්නවනම් කෙලෙස් එන්නේ නැහැ. කෙලෙස් අච්චර ඝන බහල නැහැ. Taman ඉන්නේ අනතුරුදායක තන බව දන්න නිසා. ඒ නිසා යමක් බලනවා සහ යමක් විනිවිද දකිනවා කියනකොට බලනවයි කියලා කියන්නේ ඒක gediy pitin කාලා. විනිවිද දකින්නයි කියලා කියන්නේ ඒක එච්චරම ගාගෙන නෑ. විනිවිද දකින්නේ Tamange අරමුණනේ. නිසා ඕන දෙයක් විපස්සනාවෙන් බලනකොට අපි කියන්නේ ඒක see through විනිවිද බලනවා, හරහ බලනවා. හරහ බලනකොට ඒකේ තියෙන කෙලසන ගතිය අඩුයි, කුප්පන ගතිය අඩුයි. ඕජා ගතිය අඩුයි. ඒක නිසා ඒ විදිහට බලන්න පටන් අරගත්තොත් මේ ලෝකේ එන්නේ විරංජනේ වෙන්න පටන් ගන්නවා. විරජ්‍යති විරංජනීය වෙනවා. රංජනීය කරගන්න බැරුව යනවා. ඒ නිසා දේවල් තිබුණාට කමන්නේ මේ දේවල් හරහා බලන්න දන්නවනම් ඒකේ කෙලසෙන ස්වરૂපය අඩු වෙනවා කියන එක මේ දසෙන්ටම ගන්න පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ පින්දීමෙන් හැකිලීමේ මූලික කොටගෙන සතිය පැවැත්වීමේදී යම් සුළු මොහොතකට ආස්වාසිය අගට යන විට නාසයෙන් කිසිදු වාත ධාරාවක් ඇතුළට නොආ නමුත් පිම්වීම තවදුරටත් සිදුවන බව දැනේ. මේ සුළු කාලය තුල හුස්මක් දැනෙන්නේ නැත ආයේ සැලකින් පිම්වීමේ ඉතුරු ටික වාත ධාරාවක් එක්වී උපකාරී වූ බව දැනේ. ඒ හරියට ආස්වාසියේ නැතහගේ කුඩා අවකාශයක් සෑදී නැති වී ගියත් මෙන් ප්‍රස්වාසයේදී එසේය. මෙසේ නැතිවීමේ සංඥාව මම කෙසේ යොදාගත යුතුද? උපකාර කරගත යුතුද? නැතිනම් මේ නිරීක්ෂණය පරීක්ෂණයකට අදාළ නොවන්නක්ද? කර්මාවෙන් යුතු භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් දෙන්නේ නම් බොහෝ පිං. ඔය සංඥා කියන එක බොහොම වාෂ්පශීලී දෙයක් බව තේරුම් ගන්න. ඒක අපිට නම කියනකොට වෙනසලා ඉවරයි. මේ අවල්දී දැක්කේ කියලා එකට ලේබල් එක ගහන්න ඉස්සලා ඒක වෙනස්ලා ඉවරයි. ඒ නිසා රූපෙට වැඩි වේගයෙන් සංඥාව විපරිණාමයටපත් වෙනවා. එනිසා ඒ ඒ බව දකිනවනම් රූප අරමුණු කර තමයි සංඥා එන්නේ. නමුත් ඒ සංඥා නමේ නම කියන්නේ ඉස්සලා එක නැති වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා ඔය මිග් ජෙට් එක අපේ යුද්ධයට ගෙන්නවා. ඒ ගෙන්න වෙලාවේදී පාර්ලිමේන්තුවේදී චෝදනා කරා ඕක හදපු මිනිහගේ නම කියන කියන වෙලාවට ඉස්සෙල්ලා ලංකාවට උඩින් යන්න පුළුවන් ජෙට් එකට. ඉතින් මොකටද කියලා හුවා අපට. මේ ජෙට් එක හදපු මිනිහාගේ රුසියන් මිනිහාගේ නම හරි දිගයි. ඒ නම කියන්නේ ඉස්සෙල්ලා ලංකාව හරහා යන්න පුළුවන් කිව්වා. ඉතින් මේ පුංචි රටකට මොකටද මිග් ජෙට් කියලා? ඒකෙන් කියන්නේ මේ සංඥාවට නම කියන්නේ ඉස්සෙල්ලා සංඥා මාරු වෙලා. සංඥාව නම කියා ගන්න පුළුවන් තරමට පමා වුණයි කියලා හිතනවනම් ඒ නිත්‍ය සංඥාව නිසා තමයි එහෙම අපි හිතන්නේ. ඒ නිසා මේ සංඥා මේ විදිහට ලක්ෂිකුත් එකක් ඇවිල්ලා යනවා. ඇවිල්ලා ගියා දැක්කට ප්‍රශ්නයක් නැහැ. මේක නම කියා ගන්න බැරි නෑ කියලා කනගාටු වෙන්න එපා. හඳුනුකමක් නැහැ දෑකමක් හදාගන්න බැරි නෝ කියලා කනගාටු වෙන්න එපා ඒක යන තරමට හොඳයි. පින්වත් ස්වාමීන් වහන්සේ සබන් කුකුලක් වගේ දිට වැදෙන සතියක් යාන්තම් ගොඩනගාගෙන නැවිතම විවිධ බාහිර බාධා පැමිණ සබන් කුකුල බිඳදමයි. උදාහරණ වාහනයක ශබ්දය. මේ සබන් කුකුල ඉදිකට්ටක් තරම් හයියට හදාගන්නේ කෙසේදයි පින්වත් ස්වාමීන් වහන්සේ පහදා දෙන සේක්වා. මොකද ප්ලාස්ටික් මෝල්ඩින් දන්න කෙනෙක් අල්ලා ගන්න ඕනේ. ඒක තියෙන එකේ ගැත්තට ප්ලාස්ටික් જાති තියෙනවා. ඒ ඉතල දැන් හවබුබුලා කරේ හදාගත්ත එක ලොකු දෙයක්. ඉතින් ඒකේ බුදුජානනාංශ කියලා තියෙන කාලයේ ප්‍රශ්නයක් තියෙනවා. ඉවසන්නා නිවන් දකි. ඒ නිසා මේ දැන් මේ නැති තැනකින් බම්බුලක් කරේ හදාගත්තා. ඊට පස්සේ ඔක දිගට දිගට ඇසුරු කරන්න ඇසුරු කරනකොට ඔක එන්න එන්න එන්න හැත් බැඳිලා හැත් බැඳිලා. ඔක අන්තිමට ඉබි කට්ටක් නෙවෙයි. ඊට පස්සේ අන්තිමට සතිය මල වාතයක් වෙන වෙලාවක් එනවා. ඒක කඩන්න බැරුව. ඒකත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඒ ඔටුව ගෙට ගත්තා වගේ Tamanne ගෙයින් එළියට යන්න වෙනවා. ඒ නිසා ඔය Taman බූල මට්ටමේ වාසියක් තියෙනවා. ඒක කැඩෙනවා. ඒ නිසා මේ එකයි කිටි උත්තරේ තමයි මේක නැවත නැවත ඇසුරු කරන්න. දැන් ආසේවන ප්‍රත්‍ය ලැබිලා තිනවා භාවනා ප්‍රත්‍ය සහ බහුලීකත ප්‍රත්‍ය කරන්න. එතකොට ඕක ඔය හිතුව පැතු දෙය සිද්ධ වෙනවා. ඊළඟට ඒ ප්‍රශ්න වගේ ඊළඟ දෙය සිහිය පිම්බීම සහ හැකිලිම අරබයා අවස්ථාවගෙන යන විට තවත් විවිධ අරමුණු පිම්බීම හැකිලිම යන අරමුණු අනතුරුව නැගියේ. හරියට පිම්බෙනවා කියා බලා හැකිලෙනවා කියා බලන්නට යන්න කලින් ඇති ඉඩ කඩ යමක් පුරවා ගන්න සිත වෑයම් කරන්නා කියනවා. දැන් මට තෝරා ගැනීම දෙකක්. එකක් අතරතුර ලද අරමුණට එන්නට ඉඩ හැරීමයි නැතිනම් එය පාඩා දමා නැවත පින්වීම හැකිලීම් වලට යාම ඊයේ ලද උපදේශ වලට අනුව එනවානම් එන්දාරෙන්න සංස්කරණය කරන්න එපා යයි සඳහන් කළේ මෙතන නැතිනම් වෙන තැනකට අරමුණට එන්න ඉඩ ඇරිය ආයෙත් මට පින්වීම හැකිලීමට යන විට එය තබා ගියා වාගේම තවත් කුසීන් සිදුවන බවද දුරු වේ. භාවනාවේදී නිතර එන මෙවැනි අරමුණු වලට සැලකිය යුත්තේ කෙසේ? ඇතැම් විට මුලින් ආ අරමුණ තවත් අරමුණකට දොර විවුර්ත කරයි. මෙවන් අරමුණු බැල් සංස්කරණය නොකර හැදී යුතුද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. දෙනසේකවා. ඔය මේකේ ආරක්ෂක භූමිය හොයාගෙන තිනවා. ඒ මොනම ඇවිල්ලා අපිට ඔලිලි පෑවත් නැවත ගෙදර යනකොට ආනාපාන තිබුණ තැනම තියෙනවා. කරදරයක් වෙලා නැහැ. ඒ නිසා පේනවා මේ අරමුණු වලට කෙලසීමේ ශක්තිය නැහැ. සතිය ඊට වැඩිය බලවත්. ඒ මොකද කොයි වෙලාවෙ ගෙදර ගියත් වැඩපොළ කාස්ම ස්ථානේ එහෙම තියෙනවා. ඒ නිසා ඔය වැඩේ අපි කම්මලක වැඩ කරන ඉන්න මිනිස්සයා ලංකාවේ ඉඳලා සිගරට් එකක් බිලා තේ එකක් බිලා ආය ඇවිල්ලා තිබුණු වැඩේම පටන් ගන්නවා වගේ. ඒ සිගරට් එකද ඉතින් රිෆ්‍රෙෂ්මන්ට් එකට එන්නේ. දැන් ඕනේ හිතවිල්ලක් ඇවිල්ලා පළච්චාවයි. ආපහු ගෙදර එන පාර දන්නවනම් ඒ වගේම නිරීක්ෂණයක් තියෙනවා නම් gedara එනකොට ඒ gedara අවුල් වෙලා නැහැ කියලා. ඒක තමයි නිවන කියන්නේ. ඒ නිසා මායයට ගන්න ඕනේ තරම් හොඹ කඩපන්. මම ආපහු gedara ගියේ. ඒ නිසා එයා ඊට පස්සේ විවිධ සෙල්ලම් දානවා. කොච්චර දැම්මත් මම දන්නවා ඒක ටිකක් කරලා අබිරමණයත් කරනවා. නමුත් වෙලාවක ආපහු කල්පනා වෙලා ඉබේ මේනවා. ඉබේ මේ හිතේ. ඊට පස්සේ gedara ගිහලා බලනකොට මේක සම්පත්තලා තියෙන බව දවස දවස අත්දකින්න කවදාකවත් මේ බලාපොරොත්තු සුන් වෙන්නේ නැහැ. ඕනම වෙලාවක ඕනම කැලසිච්ච තැනක ඇවිල්ලා බලන්න කලවම් වෙලා නැහැ. ඒකට සර්වචනාංශයේ දෙන උපමාව තමයි මහමුහුදේ උඩම රැල්ල උලකට නලියනවා. උඩම වතුර උලකට කප් දඟලනවා. යටම වතුර තිමිංගල පිංගල ආදී විශාල මත්යන්ට නලියනවා. මැද වතුර කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. ඉතින් අපි සමාදම් වෙන්නේ උඩ වතුර නම් ඉතින් කැළඹෙලි අඬා ඕගාන රණ්ඩු සරුවල් කරගෙන පෙන් කරච්චල් කරගෙන ඉන්න පුළුවන්. යටම වතුරට ගියත් ඒ සම්දු සරුවලේ පෙන් කරච්චලේ. මැද වතුර සමාදන් වෙලා ඉන්න මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් අපිට තුනම තියෙනවා. අපි මොකද්ද සමාදන් වෙන්නේ කියන එකයි අපේ අසප්පුසභාවයේ සප්පුසභාවයේ තේරෙන්නේ. නිසා ඕන කෙනෙකුට කියන්න ඔබ කඩපන්, ඔබ නටපන්, ඔබ හද වනගනවා මම දන්නවා හද නැහැටි. නැත්නම් gedere නැහැටි. බුදුජානක කියනවා කවදාකවත් ඔබ gedere නට බලාපොරොත්තු සුන්ගෙන්ට නම් වෙන්නේ නැහැ. අර හදලා ගිය සමාධියේ උපේ ඒ අරමුණ ඒ සතිය එහෙම තියෙනවා. ඒ නිසා ගෙදර එනකොට පශ්චාත්තාපෙ ඉතින් එන්න එපා. ගෙදර ඇවිල්ලා බලන්න සාන්ත ගතියක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානය හෝ සක්මන් භාවනාවේදී සිත මූල කර්මස්ථානයේ පිටතට පිට යන අවස්ථාවලදී එම පිටින් එන සිතුවිලි දෙස ධර්මානුකූලව බැලීමට එනම් චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව පංච නීවරණ ආදී ලෙස බැලීම සුදුසුද මාදී ගෝවිතයේ සිදුවේ. එවිට එය ප්‍රපංච වීමක් ලෙස සැලකිය යුතුද? නැතහොත් එය නිවැරදි ලෙස සංස්කාර දෙස බැලීමක් ලෙස සැලකිය යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. මෙවැනි අවස්ථා මූල කර්මස්ථානයෙන් පිට යාම නිසා සතිය පිටුවීමට බාධාවක් නොවන්නේද? ගතවිට පිළිවෙල පහදා දෙන්න දෙවොන් සරණයි. කොහොමද ප්‍රපංච කරලා හෝ වේදනා හිතුවිලි බලලා හෝ නැවත මූල කර්මස්ථානට යනකොට ඒක තාම සාන්තව මං වෙනින් අපේක්ෂාවෙන් ඉන්න බව දන්නවනම් මේක ප්‍රපංච වෙන්නේ මේක දන්නේ නැත්නම් තමයි සැක තියනවනම් තමයි අපිට මේ අතරමැදි මේ කතා කර කර හිටපු නිසා මගේ කාලේ නාස්ති උනාද කියලා නැත්නම් ප්‍රපංච උනාද කියලා කෙලස් උනාද කියලා ප්‍රශ්න තියෙනවා. ඒක තහවුරු වෙන්නේ නැවත gedere එනකොට නැත්තම් තමන්ගේ මූල කර්මස්ථානට එනකොට හිත සාන්ත ගතිය මූල කර්මස්ථානයේ වැඩ නතර කරපු තැන නතර වෙලා තියෙන බව දන්නවනම් ඒ බුරුම ස්වාමීන් වීජගණිතමේ සමීකරණයක් පෙන්නනවා. සතිය කැඩෙන්න ඉස්ස මේ බාහිර අරමුණෙන් එන්න ඉස්සලා සතිය නම් තිබ්බේ බාහිර අරමුණෙන් පස්සේ සතිය නම් තියෙන්නේ අතරමැදකට සෙදී කෙලසිලා නැහැ තේරෙනවද එහෙම යම් කිසි සංසිද්ධියක පටන් ගන්නකොට සතිය නම් අතරමැද හිතවිලි වේදනා සද්ද තියෙනවා ආයෙත් ඉවරනේ සතියෙන් නම් මැද තියෙන හිතවිලි වේදනා සද්ද වලින් කෙලසීමක් වෙලා නැහැ ඒක ඒ කෙලස් කැපීමක් වෙලා තියෙනවා Taman ශිල්පේ දක්ෂකමක් ඇති වෙලා තියෙනවා. කෙලෙස් ආවට කෙලෙසෙන් නැතුව ඉන්න හැටි දැනගන්න. ඒ නිසා මග බලා ගන්න පටන් ගන්නකොටත් කෙලෙස් නැහැ. සංසිද්ධිය අවසානෙත් කෙලෙස් නැත්තම් බුදුහාමුදුර තමයි. අතරමගේ එහෙම ගිහිල්ලාවට ඇත්තට මේක සූරකමක් දක්ෂකමක් කියලා ගන්න බෑ. සුමුනත් ඒවගේ අවස්ථාවේදී ඒ සත්‍යෝ අයිමිනවත්මින් දෙන අරමුණට සිට යද්දී ඒ සිතිවිල්ල ඔස්සේ යම් කිසි දුරක් ප්‍රතික්‍රියාවක් පිළිබඳව හරියට කියන්න බෑ යම් සිදුවක් සිතුවිලි ඔස්සේ ගිහිල්ලා නමුත් ඊට පස්සේ පාට මතක් වෙනවා අර ඔටෝමැටිකලි දැන් මේ සතිය නේද මං ඉන්න ඕනද කියලා කියලා කරලා අපි යනවා සතිය සතිය කියන මූල කර්මස්ථානය යනවා ඒ එතකොට එතන යම් කිසි කෙලෙස් ඇතිවීමක් සිද්ධ වෙනවා දර සිතුවිල්ලත් එක්කලා ඒක කෙලෙස් කැපීමක් කියලා කියන්නේ කෙලස් කියන්නේ මෙහෙම දෙයක්. කොච්චර පිසුණත් යාවම පිට ගෙනියන්න පුළුවන්. හැබැයි මට අරසාවක් තියෙනවා. මේ ඉවර වෙන්නේ මං සුද්ධ තනකින්නේ. ඒ නිසා කෙලස් වලක හිතියට කෙලසිලා නැහැ. කෙලස් එක්ක හිතියට හිත කෙලසිලා නැහැ. කියලා අපිට තේරෙනවා මේ කරන්ට් එක අත ගන්න පුළුවන් රබර් ග්ලව් එකක් දැම්මට පස්සේ අත ගන්නවා කියලා තමයි කියන්නේ. හැබැයි කරන්ට් වදින්නේ නැහැ. එතකොට ශිල්පයක් නේද? එතකොට කෙලෙස් යටපත් කිරීමක් නේ එතන. මාස්ටර් එකක් නේ. මේ විදිහටම කෙලෙස් යටපත් කරන්න ඕනේ. හැම කෙලෙසක්ම කෙලසන්න පුළුවන් ශක්තිය නැහැ. මේ අවසාන ප්‍රශ්නේ මේ මගේ ඥාන ප්‍රශ්න විවරයි. මේක මේ ධර්ම කාරණා සම්බන්ධ. දැන් මේ අමතර ඕනේ නැහැ ප්‍රශ්න කියවන්න ඕනේ. මේක මේ දේවදහස සූත්‍රයේ මම කියවනකොට මේ tipitikaya.org කියලා දැන් අලුත් එකක් තියෙනවා මම දැන් ඉංග්‍රීසියෙන් ඉස්සරහා කොන් අලහකොන් එක ලියන්නත් සෙනග වෙනවා ඒ ලින්ක් මම දැන් සර්කියුලේට් කරන්න ඕනේ. මේක කියනවා ස්වාමීන් වහන්සේ මේ මට තේරිච්ච විදිහට පෙරකල කර්මවල දැන් විපාක දෙන දෘෂ්ටිය නිගණ්ඨවාදයයි කියලා. ඒ කියන්නේ බුද්ධඝමී කර්මය කියලා දෙයක් නැහැ. කර්මයක් තියෙනවා බුදුජානන්සේ මේ මේ කර්ම වල තියෙන අතීත ස්වરૂප අනාගත ස්වરૂප නැහැ. කර්මෙ තියෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ තමයි. ඒ නිසා නිගණ්ඨයේ තියෙනවා කර්මක්ෂය කිරීම කියලා කතාවක්. පෙරන කර්ම ස්ටොක් එකක් තියෙනවා ගෙවන්න ඕනේ. ඉතින් ඒ නිසා කරන්නේ තනි අතින් අත් දෙක දිග ඇල්ලලා තනි කකුලෙන් හිටගෙන අවුවේ වටේට ගිනි ගොඩවල් ගහගෙන කර්ම තැවීමක් කරනවා ගෙවන්න. ඉතින් අපිට වැඩි බොහොම අමාරුයි භාවනා කරන්න. ඉතින් මුද්‍රණංශේ පින්නපාති කිය වෙලාව වගේ දෙන්න ගියාට පස්සේ ඉතින් කට්ටිය ඉන්නවා ගලක් උඩ දපාගෙන. සමහර තනි කකුලෙන් හිටගෙන සමහර වටේ ගින්දර ගහගෙන මේ කර්මක්ෂය කරනවා. ඒ ඇත්තටම අපිට දීලා තියෙන දෙය අභ්‍යාසවලදී ලොකුයි. ඊ ලඟ වෙලා අහනවා කෙනෙක්ගෙන් කොච්චර කල්ද මේ වැඩේ? ඉතින් කියනවා මම අවුරුදු 20ක් ඉඳලා තියෙනවා. දැන් මේ 20 ඇතුළත කොච්චර ගෙව්වද? දන්නේ නැහැ. ඕපනින් බැලන්ස් එක දන්නවද? නැහැ. දැන් බ්‍රෝඩ් ෆෝවර්ඩ් දන්නවද? නැහැ. ඉතින් මුද්‍රණ කියන කොහොමද දැන් මේ වැඩේ හරි කියලා දන්නේ? ඒක නිසා මේ කර්ම කියලා දෙයක් නিত্য සුඛ සුභ වශයෙන් තියෙනවා. ඒක මේ කටයුත්තෙන් ගෙවෙනවයි කියලා අතීත කර්ම සහ මේ ඔක්කොම කතාවල් සංඥාවක් විතරයි. කර්ම තියෙනවා නම් කර්ම ගෙවෙනවා නම් ගේන්නේ දැන් තමයි. සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ දැන් තමයි. ඒ නිසා වර්තමාන මොහොතේ අපි එළඹ සිටිනවා නම් කර්ම ගෙවීමක් වෙන්න ඉඩ තියෙනවා. අලුතෙන් කර්ම රැස් වෙන්නේ හැබැයි මේ ගෙවෙන කර්ම පිළිබඳව සතුටක් ඇති වෙන්නේ. ඉරියස් තිබුණ එක ගෙවෙනවනේ දැන්. අපිට අනවශ්‍ය විදිහට වේදනාවක් එනවා නම් වේදනාව හොඳටම දාන්න මැරිච්ච නැතුවට ඒක අරගන්නවා. නමුත් මේක දාන්න මේක භාවනාවකට මේ වේදනාව විදිහට මම සල්ලි හම්බ කරන්න අපල ලාභ සත්කාරයක් නෙවෙයිනේ. ඒක ප්‍රමෝදයක් ඇති වෙනවා. එතකොට අර වෙනදා දුක් දෙන කර්මය මේ බලන දෘෂ්ටි කෝණය නිසා යාට ප්‍රීතියක් ප්‍රමෝදයක් වඩපත් කරනවා. මේ වර්තමානයේ මේක සිද්ධ වෙන්නේ. ඒව නැත්තම් අපි මේ කර්මය කියන එකත් නිත්‍ය කරගන්න හදනවා. නිත්‍ය සංඥාව. ඒකට දේවදා සූත්‍රයේ දරුවතෙන්දී කර්මක්ෂය කිරීමේ කතාව බොහෝම සරල උපමයෙන් තර්කයකින් බිඳලා දානවා. ඔබ පටන් ගන්න බැලන්ස් එක දන්නේ නැත්නම් කොච්චර ගෙවුනද කියලා දන්නේ නැත්නම් කොච්චර කාලෙක ඉවර වෙනවද කියලා දන්නේ නැත්නම් දැන් කොච්චරද කියලා දන්න තියනවද දන්නේ නැත්නම් මොකෙන්ද මේක වෙරිෆයි කරන්නේ? ඒ නිසා බුදුරජාණන් කියන්නේ සියලු ප්‍රශ්න තියෙන වර්තමාන මොහොත විතරයි. ඔබ දන්න දහං කැටයක් දාලා වර්තමාන මොහොත බේරගනින් එනම බේරිලා. අපි දින ජීවිතවලත් අපි හිතමු සතෙක් මැරුවොත් ඉස්සරහටදී ඉස්සරහ කාලෙකදී ඒ ඒට පළ දෙන්න පුළුවන් විදිහක් මේ මේ විශ්වයේ තියෙනවා මේ විදිහකට බුදුනාථ කියන එක අහෝසි කරන්න පුළුවන් ගොඩක් පිංකම් කෙරුවා බුදුනාථ කියලා තියෙන්නේ ඔබ සතෙක් මැරුවා ඔබ ඒකාන්තයෙන් අපායට යනවා කියලා කියන කියලා පෙන්වන්න එන යම දූතෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ ඊළඟට සතෙක් මරලා තියෙනවා ඔබ දන්නවනේ වැරදි කියලා. මම ඔබට කියලා දෙන්න මෛත්‍රී කරපන්. කවදා හරි මෛත්‍රී වැඩි වෙලා සත් ප්‍රාණඝාතය අඩු වෙච්ච ගමන් ඔබේ කර්මයේ අකුසල් අහෝසි වෙනවා. ඒක නිසා බුදුරජාණන්සේ කියනවා සමහර පව් කරන අය දිවි ලෝකේ යනවා. සමහර පින් කරන අය අපාය යනවා. ඔබ තේරෙන්නේ නැහැ. ඔබ තේරෙන්නේ මට විතරයි. කර්ම ශේෂ්ත්‍රය කියන එක ඔබලට තේරෙන්නේ නැහැ. ඔබලා මේ අනුන්ට ගහනද කර්මය මුගුරක් කරගන්නවා. ඒක තකතිරුකමක්. කර්ම ශේෂ්ත්‍රය කියන එක පිස්සු වටන දෙයක්. ඒක බුදු කෙනෙකුට මෙසක කාටවත් තේරෙන්නේ නැහැ. ලෝණපල සූත්‍රය කියවන්න, සංකදම සූත්‍රය කියවන්න කියවන වෙන අපි මොනවද මේ දැනගෙන අනුන්ට සාප කරන්නේ මොනවද දැනගෙනද? ඒ එහෙම එහෙම කර්මේ නিত্য ඒකාකාර ගතියක් නැහැ. ඒවා දියර කරලා අරින්න පුළුවන්. අහෝසි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ බලවත්ම දේ තමයි වර්තමාන මොහොත බේර ගන්න පුළුවන් නම් කර්මක්ෂය කිරීම වර්තමාන මොහොතේ කරතයි. ඒ වර්තමාන මොහොතේ ඉන්නවනම් උද්දච්ච කුක්කුච්චයට එන්න බෑ. උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ වෙච්ච දේවල් ගැන කුකුස් කරනවා. වෙන්න තියෙන වර්ගන උද්දච්චයටපත් කරනවා. කියන්නේ වර්තමාන නැහැ. එක්සෙන්ට්‍රික්. ඉතින් ඒ මනුස්සයාට විතරයි උද්දච්ච කුච්චයක් තියෙන්නේ. ඒ නිසා අපිට උද්දච්ච කුච්චයක් තියෙනවා නම් පැහැදිලිවම කියතයි අපි off the track, miss the bus. අපි අසතියි. සතියෙන් ඉන්න තැනකට කවදාකවත් එන්න බෑ. ඒ නිසා ඕන තරම් උද්දච්ච කුච්ච තියෙන කෙනෙකුට කියන්නේ ඔබ කොච්චර කැමැතිද උද්දච්ච කුච්චේට කොච්චර අකමැතිද වර්තමාන මොහොතට ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපිට උද්දච්ච කුච්ච ඕන නිසා වර්තමාන මොහොතේ අනවශ්‍ය නිසයි මේ විදවල උද්දච්ච කුජන කතා කරන්නේ. මේ ඕන වෙලාවක උද්දච්ච කුජන දිනකට වර්තමානට එන්න පුළුවන්. වර්තමානට ආවම නැහැ. ඒ නිසා අර මූජි කියන මිනිස්සයා ඒ ටීවී එකේම කතා කරලා කියනවා. මිනිස්සු එනවලු යාගාට හරියට මේ අසහනේ, ෆ්‍රස්ට්‍රේෂන්, හිස්ටරි කනම්මනම් කිය කිය. ඉතියා කියනවලු මේ මමට එකක් කියන්න. ඔය අසහනේට, ඔය පැනික් වලට, ඔය හිස්ටරි වලට මනසක් නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි මනසට පුළුවන් හිස්ටරික් පැනික් නැතුව ජීවත් වෙන්න. මේක දන්නවද? එහෙනම් වර්තමාන මොහොතේ හිටපන්. අපි මේ හිස්ටරි කොට පැනික් කොට ආස නිසානේ වර්තමාන මොහොත පැත්තක දාලා ඕක ගැන කතා කර කර ඉන්නේ. ඉතින් ඒක මානපාක්ෂිකයි. ඒක අසාධාරණයි. ඒක තමයි අසත් ධර්මය කියලා කියන්නේ. ඕකට උදව් කරන්න එපා. කවුරු හරි කතා කරනවා නම් පාප මිත්‍රාශ්‍රය කියලා පැත්තකට දාලා පැත්තකට යන්න. මොකද අපිට ඒ මිනිස්සු හදන්න බෑනේ. ඒක කියන්නේ mind your business be mindful. බඩක් වුණා නම් ඒ කියන්නේ හිත හිත ඉන්න හිත හිත ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපායට යනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා සංකදම සූත්‍රයේදී. යමෙක් වැරද්දක් කරලා ඒකම නැවත නැවත පාප කුසලයේ එහෙම නැත්නම් අකුසල සමාපත්තියට යනවනම් ඌ අය කතා කරන්නේ දැන් ඌ යන්න ඕනේ නැහැ දැන්නමත් අපායනේ. දැන් හිත හිත ඉන්න එක ගැන නිකමට හිතන්නේ ඌ කොහොමදත් අපායේ ඉන්නේ ආවට වෙන යම රජුරේ කරි දිවිලෝ ලෝදි හැලියක් කනම්ම නම් මොකොත් ඕනේ ඌව නිකන් කොහොමද කියන්නේ මේ ඉම්ප්‍රොම්ප්ටු හම්බ වෙනවා ටක් ගන්නකොට හම්බ අපි ඒ තරම්ම දුකට කැමති. එච්චරයි මට කියන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේ පශ්චාත්තාව ගැන කතා කර, වැරදිච්ච ගැන කතා කරගෙන ඉන්නේ. අනේ මේක නැතුව කොහොම ජීවත් වෙන්නද අප්පා? කොහොම හරි හොරි එකක් වගේ. වෙලාව හරිනේ. ප්‍රශ්න තියෙනවා. අද. ඔය එතකොට අද 3යි හරියට 3:00යි. ඒ කියන්නේ අපි පැය දෙකක් කරන් තියෙනවා. ඒකෙන් අදහස් කරන අපි <clears throat> විනාඩි දෙකක් විතර වැඩිපුර අරන් තියෙනවා. ඒ නිසා අපි විනාඩි 45 45 ගන්නවා. සක්මණේට විනාඩි 45යි. හතරයි කාල වෙනකන් හතරයි කාල වෙනකන් පහ වෙනකන් පරියන්කේ. ඉතින් <clears throat> සාකච්ඡාට සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.